ඉතින් අද ලොකු සාන්හන්සේ පිට වැඩලා හින්දා ඉතින් අපිට මේ සඳහා එන්න සිද්ධ වුණා. කෙසේ නමුත් ඉතින් ප්‍රශ්න කීපයක් තියෙන බව මේ පේන්න තියෙනවා. ඒ නිසා අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු. අවසරයි පොඩි ස්වාමීන් වහන්සේ. <laughs> ප්‍රශ්න 15ක් තියෙනවා. හොඳයි. 13ක් කමටහන් සම්බන්ධව දෙකක් දේශනාව සම්බන්ධ. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැනට වඩන්නේ චිත්තානුපස්සනා භාවනාවය ගෞරවනීය ස්වාමින් වහන්ස දැනට මාස 8ක පමණ සිට මෙම භාවනාව වඩමි දැනට සිතුවිලි වේගය ඉතා අඩුය වරින් වර එන්නා වූ සිතුවිලි සතියට හඳුනාගත් ගත හැක එවිට එම සිතුවිල්ල බොඳ වී යයි භාවනාව ලෙස කෙරෙන්නේ හිස් අවකාශයේ දෙස සතිමත්ව බලා සිටීම පමණි මෙම தත්ත්වය සක්මන් භාවනාවටද ගෙන යා හැක. එහිදීද සිතුවිලි වලින් තොර ආතතියෙන් තොර සැහැල්ලුව අත්විඳෙමින් සක්මන් භාවනාව කරගෙන යමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ භාවනාව තවදුරටත් කරගෙන යාමට අවවාද සහ උපදෙස් පතමි. ඔබ වහන්සේ සිදු කරන්නා වූ ශාස්ත්‍රීය මෙහෙවරට පතන්නා වූ බෝධියකින් නිවන් දකිත්තා. ඔව් ඉතින් චිත්තානුපසනාවට ආවහම ඉතින් විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඔය මට්ටමේදී අතරම බලාපොරොත්තු වෙන්නේ සක්මනේදී පරයන්කේදී තරක් නෙමෙයි අපිට පුළුවන් නම් උදේ නැගිට වෙලාව ඉඳන් රාත්‍රී නිින්දට යනකම්ම පොඩ්ඩක් හිත දිහා බලන්න වඩාම වටිනවා. මොකද මේ චිත්තානුපසනාවට ආවහම අපි පොඩ පොඩ උත්සාහත් වෙන්න තියෙන්නේ භාවනා කරන කාල පරිච්ඡේදය විතරක් සතිමත් වෙන්න නෙමෙයි. නැත්නම් හිත දිහා බලන්න විතරක් නෙමෙයි. අපි පොඩ්ඩක් උත්සාහත් වෙන්න ඕනේ කොහොමද මේ හිත වැඩ කරන්නේ මොන මොන විදිහටද මේක හිතේ කෙලෙස් වර්ධනය වෙන්නේ නැත්නම් කෙලෙස් අපිව මුලා කරන්න හදන්නේ කියලා පොඩ්ඩක් හිත දිහා බලන නැඹුරුවක් තියාගන්න සිද්ධ වෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට අපි භාවනා කරන වෙලාවේදී හිත හිස්සම තියෙන්නත් පුළුවන්. ඒ තරම්ම අරමුණු නොවෙන්නත් පුළුවන්. නමුත් අපි අනිකුත් කටයුතු වල යෙදෙනකොට තමයි සෑහෙන්න හිතත් එක්ක මේ අවධානයෙන් ඉන්න සිද්ධ වෙන්නේ මොකද එතකොට තමයි සෑහෙන්න කෙලස් වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ ප්‍රවණතාවයක් තියෙන්නේ ඉතින් එක එක ක්‍රම හරහා ඉතින් චිත්තානුපසනාව වේදෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපිට අපිටම හිත බොහොම නිස්කලංකව තියන් ඉන්න ඔය කියලා තියෙන විදිහට වගේ අනිශ්චිත ස්වභාවයක හිස් ස්වභාවයක තියන් ඉන්න. තියන් ඉන්නකොට මොනවා හෝ හේතුවක් නිසා සිතුවිල්ල පහළ වෙනවා. ඉතින් බොහොම ඊටාම සරල ක්‍රමේ තමයි ඒ දිහා සතිමත් වෙනවා, සතිමත් වේ දිහා බලනවා. බැලීම හරහාම ඒක බොඳ වෙලා යනවා. නිෂ්ප්‍රභා වෙලා යනවා, දුර්වල වෙලා යනවා. මොකද එන කිසිම සිතුවිල්ලක් ඒගොල්ලන්ගේ ශක්තියෙන් නැගී හිටීමේ ස්වභාවයක් නැහැ. අපිම තමයි මේ සිතුවිල්ල පෝෂණය කරන්නේ. අපිම තමයි ඕනම ක්ලේශයක් තව වර්ධනය වීම සඳහා උදව් කරන්නේ. ඉතින් අපි එහෙම උදව් කිරීමක් කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක දුර වෙලා යනවා. ඉතින් සරලම ක්‍රමය තමයි ඒක. නිකන් සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මින් හේරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් හේරති කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා මෙතන මේ ඇතවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා. නැත්නම් අනිච්චානුපස්සීව වාසය කරනවා. එතන ඉතින් ලොකු ආතතියක් ගන්න දෙයක් නැහැ. සිතුවිල්ලක් එනවා. අපි ඒ ගැන දැනගන්නවා. සතියෙන් පෙන්ලා දෙනවා. ඒ දිහා බැලුවාම ඉතින් අපි මුලා කරේ නැත්තම් එහා නැත්තම් අපිට ඒ තරම්ම බරපතල ස්වභාවයක් මේ සිතුවිල්ල හරහා ඇති වෙන්නේ නැත්තම් ඉක්මනටම ඇති වෙලා යනවා. හැබැයි ඇතම් සිතුවිලි තියෙන්න පුළුවන් මේක ටිකක් ගැඹුරට කාවදින ස්වභාවයක් නැත්තම් අපි අර හදාගත්ත දැන් චිත්තානුපස්සනාවටපත් වෙනකොට නැත්තම් ඔය කියලා කියන මට්ටමේදී එක පැත්තෙන් අපිට දැක ගන්න පුළුවන් අපි අපි සතු යම් යම් ආකාරයක නිකන් මේ ආරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් තියෙනවා. දැන් මේ ආරක්ෂිත ප්‍රදේශයේ අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා ආතතියකින් තොරව ඉන්නවා. දැන් මේ අනිකුත් අරමුණු වලට නිකන් එන්න අමාරුයි වගේ. අපි වෙතටම එන්න අමාරුයි වගේ ස්වභාවයක් තියෙනවා. හැබැයි ඇතැම් අරමුණක් එන්න ඉඩ තියෙනවා. අන්න එතෙන්දී තමයි පොඩ්ඩක් අපි සැලකලිමත් වෙන්න තියෙන විවිධ ක්‍රම ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් නම් මේ ප්‍රදේශ තුනක් පෙන්නනවා, ක්‍රම තුනක් පෙන්නනවා. එකක් තමයි මේකේ තියෙන සංකත ස්වභාවය දකින්න කියලා අනිත් එක ඕලාරික ස්වභාවය දකින්න කියලා අනිත් එක පටිච්චසමුප්පන්න ස්වභාවය දකින්න කියලා ඒ ක්‍රමත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමවලදී සෑහෙන්න මොකද ටිකක් දැන් දුර ඇවිල්ලා හිත ටිකක් පැටලිලා හිත පොඩ්ඩක් පැටලිලා හැබැයි තාමත් මේ සතිමත් භාවයේ තියෙන නිසා ප්‍රඥාව පාවිච්චි කළා මේක හදාගන්න පුළුවන්. නැත්නම් මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඉතින් සංකතයි කියලා කියන්නේ මේක දැන් අපි හිතිය ස්වභාවයේ නිකම් බොහොම ඒකාකාරී ස්වභාවයක් නැත්නම් ලොකු සකස් වීමක් නැති ස්වභාවයක් එහෙම නැත්නම් බොහොම ආතතියකින් තොර ස්වභාවයක් හුදු පැවැත්මක ස්වභාවයක් විතරයි එතන තියෙන්නේ. හැබැයි අපි හිතමු සිතුවිල්ලක් ආවහම ඒකේ පොඩ්ඩක් පැටලුණාට පස්සේ අන්නේ පැටලීම් ස්වභාවය තුල තියෙන සකස් වීමක්. එතෙන්දී අපි මේ ආපු සිතුවිල්ල ආපු සංඥාව අපි වර්ධනය කරා ඒකට තව තව දේවල් එකතු කරා මේක වර්ණවත් කළා අන්නේ හරහා ඔන්න දැන් සකස් කළා. අන්නේ සකස් කළපු ස්වභාවය අපිට දකින්න පුළුවන්. සංකත ස්වභාවය දකින්නවා කියලා කියන්නේ ඒකයි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ තියෙන පටිසමුප්පන්න ස්වභාවය දකින්න කියලා. අපිට මුසිතෙල්ලක් නම් ආවේ. ඊට කලින් අපි තුමු මේ සිතෙල්ලාවේ ඇහෙන් රූපයක් දැකලා නම් අන්න චක්කු විඥානයක් පහළ වුණා. එන්න ඒ හරහා ඔන්න රූපයක් රූපයක් මුල් වුණා. රූපෙට ඇහැ මුලිච්ච වුණා. ඒක මේ ස්පර්ශය සිද්ධ වුණා. ඒ හරහා ඔන්න චක්කු විඥානකුත් පහළ වුණා. ওই විදිහට පොඩ්ඩක් අර පටිසමුප්පන්න ස්වභාවය හේතුන් නිසයි දැන් මේක හට ගන්න තියෙන්නේ. කියලා ඒ දකින්නත් පුළුවන්. ඉතින් ඒ ස්වභාවයක් දකින්න කියනවා. ඒ ස්වභාවය දැකලත් ඉතින් මේකෙන් හිත මුදව ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් කියනවා ඕලාරික වශයෙන් දකින්න කියලා. මොකද අපි අර හිතිය තන හිතියේ මධ්‍යස්ථ ස්වභාවය. හිතිය ඒකාකාරී වුණාට එතන තියෙන ආතතිකින් තොර ස්වභාවය. මධ්‍යස්ථ ස්වභාවය. කොහේවත් පැටලිච්ච නැති ස්වභාවය හරීම එතන තියෙන හරි සෞම්‍ය ගතියක්. එතන තියෙන බොහොම ඒකාකාරී ගතියක්. පැටලිච්ච නැති ගතියක්. ඒ වගේමයි ඒක හරි සරලයි. නමුත් දැන් මේ ඇවිල්ලා තියෙන කෙලෙස් ස්වභාවය හරි රළුයි. අරකට සාපේක්ෂව මෙතන තියෙන රළු භාවයක්. අන්න ඒ රළු භාවය දකින්න කියලා කියනවා. ඒ රළු භාවය ඇත්තටම දකින්න මහා දැඟලන්න අවශ්‍ය නැහැ. ටික ටික අර අපේ ඒ ස්වභාවය බහුලීකృత කරන්න කරන්න කෙලේශයක් එක්ක ඉඳද්දි හිතට දැනෙනව රළු භාවයක්. අන්න ඒ රළු භාවය තේරුම් ගන්න කියලා කියනවා. අන්න ඒ රළු භාවය තේරුම් ගත්තා නම් ඒකෙන් අයින් වෙන්නත් පුළුවන්. ඉතින් වගේ ක්‍රම අපිට කීපයක් ඉතින් භාවිතා කරන්න පුළුවන් චිත්තානුපස්සනාවේදී. ඉතින් සරලම ක්‍රමය තමයි මම අර මුලින්ම කිව්වේ එනවා සිතවිල්ලක් ඒකේ මුල් අවදියේම දැක ගන්නවා නැගගත්තාම අපි ඒක පෝෂණය කරන්නේ නැතුව එයාට ඉන්න ඉඩ දෙනවා. එතකොට ඉතින් එයා ඉබේම නැති වෙලා යනවා. බොඳ වෙලා යනවා. ආයෙත් සිතුවිල්ලක් එන්න පුළුවන්. අපි ඔය ක්‍රමෙමයි දිගට අනුගමනය කරන්න තියෙන්නේ. ඉතින් මෙහෙම යෑම හරහා ටික ටික හිතේ පැහැදිලි බව වර්ධනය වෙනවා නම් හිතේ ආතතිය දුර වෙලා යනවා නම් අන්න ඒ කියන්නේ අපේ මේ තව වර්ධනයක් සිද්ධ වෙනවා. ඉතින් අපිට අමාරුයි මෙතෙන්දී එකපාරට මේ දැන් අපි හිතමු භාවනාවේ මුල් කාලේදී නම් ටට්ටක් ගාලා නිකන් ඉස්සරහට යනවා වගේ තේරෙනවා. නමුත් මේ කාලේ වෙනකොට ලොකු වර්ධනයක් එකපාරට තේරෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවා එක තැන ඉන්නවා වගේ නැත්නම් හැමදාම මේක කරනවා වගේ හිතෙනවා නිකන් එක තැන පල් වෙන ගතියක් තේරෙනවා. නමුත් එහෙම එකක් නැහැ. ටික ටික ටික හිතේ ස්වභාවය නැත්නම් හිතේ පැහැදිලි බව වර්ධනය වෙනවා. ප්‍රඥාවක් වැඩෙනවා. හැබැයි ඒක බොහොම හිමින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දෙකට කරගෙන යන්නයි තියෙන්නේ. ඒ ප්‍රශ්නය මගේ ඊට අමතරව සම්ලස සමහර වෙලාවට භාවනාව විතර යනකොට ගැඹුරු නිින්දකට වගේ වැටෙනවා. කොච්චර වෙලා හිටියද කියලා තේරෙන්නේ ආයි නැවත අවදි වෙන්නේ ආයි චිත්තානුපස්ස සිත දිහා බලන විදියටමයි අවදි වෙන්නේ. එතනදි සතියක් නැහැ ස්වාමීන් වහන්සේකේ ගැඹුරු නිින්දක් වගේ තමයි කිසිම දෙයක් තේරෙන්නේ මීට කලින් ওই මට්ටමක් ඇවිල්ලාම නැද්ද? මීට කලිනුත් ඇවිල්ලා තියෙනවා ස්වාමීන් ඒ ඇවිල්ලා තියෙන්නේ ඒ ආපු ස්වභාවයක් පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ ඒක මේ කියන්නේ දැනුම් දැනුමකින් එතෙන්ට යනවා නෙමෙයි මේ අවදි වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ අවශ්‍ය වෙන්නේ ඒ යන්න කලින් මොකද්ද කළේ ඒත් මේ භාවනා කර කර ඉන්නකොට ටිකක් සීත සංසිඳන වෙලාවේ තමයි එහෙම ඕන එතන ඇත්තම කියන්නේ ඔතන ඇත්තම සමාධි පැත්ත සමත පැත්තකින්ද නැත්නම් විපස්සනා පැත්තකින්ද කියන එකයි අපිට පොඩ්ඩක් ඉස්සලා මේ දැනගන්න තියෙන්නේ දැන් අපි තුමු මුලින්ම ඔතෙන්ට ගියේ අපි තුමු වේදනාවක් දිහා හොඳට බල බලා ඉඳලා වේදනාවේ ෂය වීම දැකීම හරහා ඔතෙන්ට ගියාද නැත්තම් හිතුවිලි දිහා බල බල හිටියා හිතුවිලි එනවා යනවා එනවා යනවා ඊට පස්සේ ඔක්කොම මේ ටික සමනේ වුණාට පස්සේ එතනට ගියාද ඔව් සිතුවිලි සමනේ වුණාට ඔව් සිතුවිලි සමනේ වුණාට පස්සේ තමයි හිතට ගියේ දැනටත් නිකන් හිත දිහා දැන් කොච්චර කාල භාවනා කරනවද භාවනා කරන්න නම් ඔබ වහන්සේ තමයි චිත්තානුපස්සනාව කරන්න කියලා චිත්තානුපස්සනාව නම් අවුරුද්දක් විතර වෙනවා හරි භාවනා කරන්න වෙනවා නම් අවුරුදු 3ක් 3ක් එතකොට ඒ කියන්නේ සාමාන්‍ය එදිනදා කටයුතු කරද්දිත් හිත හිතේ තත්ත්වය කොහොමද? හුඟක් වෙලාවට උත්සාහ කරනවා ස්වාමිනාස් එහෙම සතියින් ඉන්න. නමුත් සමහර වෙලාවට සතියින් ඉඳලා ආයි මතක් වෙනවා මේ දිගටම හිටියේ නෑ නේද සතිය කියලා. හරි. සිත් දිහා බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතේ නිස්කලංක ගතියක්, පැටලිච්ච නැති ගතියක් අත්දකින්නවද? එහෙමයි. හරි. එතකොට නිකන් සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී තේ අත්දැකීමම තමයි එන්නේ සිත් සිත දිහා බලාගෙන යන්නේ ස්වාමිනාස්. ඒ වගේ අර සිතුවිලි නැතුව මේ කරන්න පුළුවන්. පරයන්කේ විදිහටම සක්මන් භාවනාව කරන්න පුළුවන්. දැන් එතකොට ඔය ඔය කියන නිින්දක් වගේ ස්වභාවය එන්නේ අපි හිතමු හිත දිහා බොහොම සැහැල්ලුවෙන් බලන් ඉන්නවා. බලන් ඉඳලා සිතුවිලි ටික කීපයක් ඇවිල්ලා යනවා. ඊට පස්සේ ඒ ටික නැති වෙනවා. නැති වුණාට පස්සේ නිකන් මුහුදු බලන් ඉදීමක් විතරක් තේනවා. ඊට පස්සේ ඔය වගේ ස්වභාවයට යනවා. එහෙමයි. හරිද? එහෙමයි ඔය සම්පූර්ණ. ගිහියාට Taman චර තේරෙන්නේ නැහැ කොච්චර කාලයක් හිටියාද කින්දමන්ද කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඕකෙන් අපි තුමේ එළියට ආවා කියලා එළියට ආවහම දැනෙන්නේ කලින් හිටියට වඩා හිත ආතතිගත වෙලා හිර වෙලා තද වෙලා ස්වභාවයක්ද එහෙම නැත්නම් බොහොම සැහැල්ලු හිටියටත් වඩා බොහොම සනීප එහෙම තත්ත්වද දැනෙන්නේ සැහැල්ලු තත්ත්වයක් වගේ තමයි දැනෙන්නේ හරි එහෙනම් දිගට ගියාට වරදක් නැහැ يعني උතනදී අර සමාධිය පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනකොට ඔය වගේ අර අපිට ඉන්න තත්ත්වය ගැන තාම සතිය මදි අවදිමත් බව මදි ඒක ටික ටික හැදේ. ඒ කියන්නේ මුලදී ඔය தත්ත්වය හඳුනා ගැනීමදී සමාධිය පොඩ්ඩයි ඉස්සරහට එනවා. ඉස්සරහට ඇවිල්ලා අපි යනවා නිකන් පොඩ්ඩක් දැනුවත් භාවය මදි. හැබැයි මුලින් සිතුවේදී බලබලා ඉන්නවා බලබලා ඉඳ දේ ටික නතර වෙලා යනවා. නතර වුණාට පස්සේ හිත සමාධිමත් වෙනවා. හැබැයි තාම එතන අවදිය මදි. දැන් අර ලොකු සානංශය කියලා තියෙනවා අහලවද අහලත් මතකද මේ නිින්දට අවදි වෙනවා කියලා එහෙම කියන්නේ. අන්න එතෙන්ට තමයි අපි එන්න දෙන්නේ දැන්. අර හිත යනවා සමාධියත් එක්ක මිශ්‍ර වෙච්ච මේ දැන් ගැඹුරකට යනවා. හැබැයි ඒ ඒ ගැඹුරේ අවදියෙන් ඉන්න තරම් තාම හිතේ සතිමත් භාවය දිනුලා නැහැ. ඒක හැදෙන්න ඕන. මේක ටික ටික දැන් මෙතෙන්ට යන ක්‍රමයේම යන්න තියෙන්නේ. යන ක්‍රමයේම යනවා නැවත නැවත කිරීම හරහා පුහුණුව හරහාමයි ඔතන ටික ටික අවදිමත් බවක් හැදෙන්නේ. අනිත් එක ඒ කියන්නේ පුළුවන් තරම් අනිත් කටයුතු වලදී තියස හැල්ලුවෙම තියන්න. අනිත් එක දැන් මෙතෙන්ට යන්න කලින් මේ අපි තුමු මේ චිත්තානුපස්සනාවට එළඹෙන්න කරින් ඒක පටන් ගන්න කරින් ආනාපාන සතිය හරි මොන හරි දෙයක් වඩනවද? එහෙමයි. ආනාපාන සතිය අවුරුද්දකට වැඩි. කොච්චර වඩලාද කරන්නේ? දැන් මම කියන්නේ ඕනම පරයන්කයකදී වඩනවද? නැහැ ස්වාමීන් වහන්සේ. දැන් කෙලිම පටන් ගන්න චිත්තානුපස්සනාව තමයි. හරි. ඒක තමයි. දැන් ඒ කියන්නේ උවමනාවෙන් දැන් වැඩි සමාධියකට දාන්න එපා. දැන් උවමනාවෙන් මේ අපි දුමු ආනාපාන සතිය වඩලා ගැඹුරටකට ගිහිල්ලා එච්චර යන්න එපා. කෙලිම හිත දිහා බලන්න. දිහා බලනකොට දැන් හිතේ ඔන්න සිතුවිලි ටිකක් තේරෙනවා. යනවා, එනවා, ඒ ටික ගිහිල්ලා. ඒ ටික දිහා ඔහේ නිකන් නතර වුණාම දැන් හිත හිස්සුනහම බලාගෙන ඉඳද්දි තමයි ඔතෙන්ට යන්නේ. ඒ ගිහාම තාම ඉතින් අර අවදිමත් බව මදි හින්දා මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒක හැදිලයි. එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ භාවනා අධ්‍යක්ෂින් මෙසේ සටහන් කරමි. පරයන්කය පරයන්කේදී මුලදී මට හුස්ම රැල්ල නොදැනි. විනාඩියකින් දෙකකින් පසු හුස්ම රැල්ල දැනෙන්නට පටන් ගනී. මුලදී ඇස් වහගෙන ඉන්න විට ඇස් අඳුරු වුණත් ටික ටික යන විට ඇස් ඇතුළේ එළිය ගතියක් දැනේ. ඇස් ඇරිලාද කියලාත් හිතෙන විට ඇස් වැහි ඇති බව දැනේ. මුල් අරමුණේම ඉන්න උත්සාහ දැරුවට හරියට සිතුවිලි එන ගතිය දැනේ. වැඩිපුරම අතීතයේ ඒවාය. කෙසේ හෝ අරමුණේම ඉන්න උත්සාහ දරමි. පැයක් හෝ ඊට ආසන්නව සිටිය හැක. පුංචි වේලාවකට ඇඟ සීතලක් වගේ දැනීමක් ඇති වුණා. එය පුංචි වේලාවක් තිබී නැති වී ගියා. අත් දෙකේ මැටි මැණික් කටුවෙන් පහළ නොදෙනී යයි. ස්වභාවයෙන්ම මට නිතර සිතට සිතුවිලි එන ගතිය තිබේ. එය මට භාවනාවට බාධාවක් බව මට හොඳින්ම දැනේ. සක්මන. පැයකට ආසන්න වේලාවක් සක්මනේ රැඳුනේමි. පතුලට සීතල උණුසුම දැනුනි. මුලින්ම පයේ විලුඹ පොළවේ ගැටි, පසුව ඇඟිලි ටික පොළවට තද වී පසුව එසවේ. වමේ පියවරයට වඩා දකුණේ පියවරේ ටිකක් දිගු බව දැනුනි. පිටත පතුල පොළවේ ඇතිලීගෙන යන බව වැටහුණි. වම් පාය තබන විට දකුණු පාය එසවෙන බවත් දකුණු පාය තබන විට වම් පාය එසවෙන සැටිත් හොඳින් දුටු වෙමි. නිතර හිතට ගලාගෙන එන සිතුවිලි මුල් අරමුණේ සිටීමට ලොකු බාධාවකි. මේ සිතුවිලි හිතට එන හැටියට භාවනාව මට හරියට කරගත හැකි වේදයි හිතට බයක්ද දැනේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. <laughs> බය වෙන්න නැතුව කරගෙන යන්නයි තියෙන්නේ. මොකද ඒ කියන්නේ මුලදී තින් ඔය වගේම තමයි හැමෝම පටන් ගන්න. මොකද ඒ කියන්නේ පුරුදුවක් පුරුද්දක් අපේ නැහැ සාමාන්‍යයෙන් හිත අරමුණු වලින් තොරව ඉන ගතියක් අපේ ඇත්තෙම නැහැ. ඉතින් නිරන්තරයෙන්ම හිත මොනවා මොනවා හරි අල්ලගෙන අතීතය පැටලෙලා පැටලෙලා ඉන්න ගතියක්, අනාගත සිහිනවල ඉන්න ගතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඕක තමයි ඉතින් සාමාන්‍ය හිතේ ස්වභාවය. ඒක තමයි අපි පොඩ පොඩ දැන් මේ සකස් කරන්න යන්නේ. සතුට වෙන්න තියෙන්නේ මේ தත්වයක් Tamange තියෙනවා කියලා දැන් හඳුනා ගැනීම. හුඟක් වෙලාවට වෙන්නේ අපි එහෙම හඳුනා ගැනීමක්වත් නැහැ. ඒ අතීත සිතුවිලි වල පැටලි පැටලි ඉඳීම අනාගත සිහිනවල අතරමං වෙලා ඉඳීමම අපේ ස්වභාවය කියලා හිතාගෙන තමයි අපි ඉන්නේ. දැන් තමයි අපි මේ භාවනාවක් කරන්න ගිය නිසා දැන් අපිට තේරෙනවා නෑ මෙහෙම ගතියක් අවශ්‍ය නැහැ. මේ මේ වර්තමානයේ මේ සරල භාවයක සතිමත් භාවයක අවදිමත් භාවයක ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. හැබැයි තාම ඒක පවත්වන්න බෑ. තාම පුරුද්දට අතීතයට යනවා අනාගතයට යනවා. දැන් ඒක වදයක් බවක් තේරෙනවා. තමන්ටම ඒක වදයක් බව තේරෙන්න තේරෙන්න මේක දුකක් බව තේරෙන්න තේරෙන්න මේකෙන් පීඩාවක් සිද්ධ වෙන බව තේරෙන තේරෙන තමයි අන්න හිතම තේරුම් ගන්නවා ඒක. තේරුම් අරගෙන දැන් එයාම උත්සාහත් වෙනවා මේ වර්තමාන සරල අරමුණේ ඉන්න. එතන පීඩාවක් නැති අරමුණේ නැත්නම් පීඩාව අඩු අරමුණේ ඉන්න දැන් එයාම උත්සාහත් වෙනවා. නිසා උත්සාහයෙන් කරගෙන යන්න මුලදී අනිවාර්යයෙන්ම ඔය වගේ ප්‍රශ්න තියෙනවා. මුලදී අනිවාර්යයෙන්ම හරි අධෛර්ය කරන සුළුයි. මොකද ඒ තරමට මේ කියන්නේ හිත අරමුණු වල දුවනවා ඉතින්. ඉතින් ඒ ඒ ගතිය තමයි අපි පොඩ පොඩ සකස් කරගන්නේ. ඉතින් ඒකට මුලදී පිහිට තියෙන්නෙම මූල කර්මස්ථානේ. ඒ නිසා මූල කර්මස්ථානේ අපි ඉන්නකොට පුළුවන් තරම් මුළු හදින්ම ඉන්න බලන්න. පුළුවන් තරම් 100%ක්ම ඉන්න බලන්න ඒ තුල. එහෙනම් අපිට මේ සිතුවිලි වල ගියාට පස්සේ ඒකකින් එතනින් සතිමත් භාවයක් එකපාරට ඇති කරගන්න බෑ. අපිට කරන්න තියෙන වර්තමාන අරමුණ අහුන වෙලාවේ වර්තමාන අරමුණේ ඉන්න වෙලාවේ හිත අන්න අපි පුළුවන් තරම් එතන සතිමත් වෙන්න. එතන මුළු අවධානය පවත්වන්න උත්සාහත් වෙනවා. එතෙන්ට සම්පූර්ණ අවධානය යොමු කරනවා මුළු හදින්ම ඉන්නවා 100%ක්ම ඉන්න බලනවා අන්න ඒ ඉඳීම හරහා තමයි ටික ටික ටික ටික අර හිත පිට ගිහිල්ලත් වැඩි වෙලාවක් ඉන්න නැතුව ඊට පස්සේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඉවසීමෙන් කරගෙන යන්න කිසිම ගැටලුවක් නැහැ. ওই தත්ත්වෙන් තමයි හැමෝම පටන් ගන්නේ. ඒ නිසා ඕක මේ භාවනාවට අභව්‍යයි කියලා හිතන්නවත් එහෙම නැත්නම් කරගන්න බැරි වෙයි කියලා බයක් ඇති කරගන්නවත් කිසිම හේතුවක් නැහැ. මම පටන් ගත්තෙත් උතනින් අනිත් අය පටන් අරන් ගත්තෙත් උතනින්ම තමයි. ඒ නිසා බය නැතුව දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සක්මන් භාවනාව. අද දිනේද උදේවරුවේ වැලිමළුවේදී සක්මන් භාවනාව ආරම්භ වෙමි. සක්මනේ කෙළවර සිට වම දකුණ ලෙසට මෙනෙහි කරමින් ටික වේලාවක් සක්මන් කළෙමි. එසේ කරගෙන ටික වේලාවක් යන විට මළුවේ වැලි හොඳින් ඇති තැන්වල පාදයේ එරී යන අතර මුළු යටිපතුලම වැලි දැවරෙන බව දැනුනි. වැලි අඩු තැන්වල පාදවල ඉදිරිපස ඇඟිලි පෙදෙස සහ විලුඹ පෙදෙස පමණක් වැලි තැවරෙන බවත් එවිට වැල්ලේ සීතල ගතිය ගොරෝසු බව සියුම් බව මෙන්ම පොළව පෑදී ඇති තැන්වල තද බවත් මෙන්ම යටිපතුලට වේදනාවක්ද දැනුනි. මෙසේ ටික වේලාවක් සක්මනේ යෙදෙන විට වම දකුණ යන මෙනෙහි කිරීම නැතුවද පාදවල ස්පර්ශයට සිත යොමු වී ඇති බවක් වැටහුණි. ඒ අතර අවටින් ඇසෙන ශබ්ද ආදිය ඇසුනද පහද සක්මනේ පැවති අවධානයේ නොකැඩී નિરાයාසයෙන්ම ගමන් කරන බවක් දැනුනි. භාවනාවේ අවසන් කර ආපසු පැමිණි පසුද පාද කෙරෙහි වම දකුණ ලෙස මෙනෙහි වන බව වැටහුණි. පරයන්ක භාවනාව. පරයන්කේ වාඩි වී රියව්ව දෙස බලා සිටින විට හුස්ම රැල්ල ගොල් නාස්පුඩු වල තැවරී ඇතුල් වෙනවාද එසේම පිටවනවාද අද්දුටු වෙමි. එසේ ටික වේලාවක් යන විට හුස්ම රැල්ලේ ස්පර්ශය දැනීම අඩු වීගෙන ගොස් එය ඇති නැති ගානට පත් වූ බව දැනුනි. ඒ මොහොතේ වේගයෙන් හිස් මුදුන සහ හිස් මුදුන සහ දෙපස ස්පන්දනයක් මෙන් දැනුනි. තවද අත් දෙක තද වී අප්‍රාණික වී ඇති බවක්ද දැනුනි. මුහුණ ප්‍රදේශයේ ඉදිකටු තුඩකින් අනිනවා මෙන් දැනුණු අතර ටිකින් ටික එය වැඩි වී බෙල්ල දෙසට සහ උරහිස් දෙසට පැතිර යනවා දැනුනි. අද දින මාගේ භාවනා අත්දැකීම් මෙසේ ලියා දක්වමි. මේ ගැන ඔබ වහන්සේගෙන් උපදෙසක් පත. ඒ කියන්නේ වැඩේ කරනවා හොඳට. ඒ කියන්නේ අපි ටික ටික සතිය දිනු වෙන්න දිනු වෙන්න එහෙම නැත්නම් සමාධිමත් බව වැඩි වෙන්න වැඩි වෙන්න ටික ටික දැන් ඔය අපේ කායේ තියෙන සංවේදනා දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒක තමයි තීකාතකින් අපිට ධාතු මනසිකාරයට හැරෙන්න තියෙන පහසුම ක්‍රමේ. අපි මුලින් ආනාපාන සතියෙන් පටන් අර ගන්නවා. එතෙන්දී අපි සිතේ එකඟතාවයක් වර්ධනය කරනවා, ඒකාග්‍රතාවයක් හදා ගන්නවා. ඒක හැදෙනකොටම Tamanට තේරෙනවා දැන් මේක මේ හුස්ම රැල්ල විතරක් නෙමෙයි. ඊට අමතරව දැන් මේකන් කය දිහා සමස්තයක් වශයෙන් දැක් බැලුවාම දැන් ඔන්න කයෙත් යම් යම් දේවල් දැනෙනවා. ඉතින් අපිට අර එක පාට මෙතෙන්ට දාලා මේක දිහා බලා ගන්න බෑ. මොකද තාම හිතේ සමාධිමත් බව වැඩිලා නැහැ. ඒ නිසා අපි තව ටිකක් කරගෙන යන විදිහටම යන්න يعني තව ටිකක් ආනාපාන සතියේ ඉන්නකොට තව හිත හොඳට සියුම් වෙලා ඒ අරමුණේම ඉන්නකොට අන්න මේ දැනෙන දේවල් වලට අපේ හිත යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ආනාපාන සතියේදී හිත එකඟ කරනවා නාසිකාග්‍රේ තියාගෙන නාසිකාග්‍රේ හිත පවත්වමින් නැත්නම් අවධානය පවත්වමින් හුස්ම රැල්ලක් ගානේ අපි සතිමත් වෙන්න බලනවා. අන්න එතකොට මෙතන සමාධිමත් බවක් හැදෙනවා. ඒක නිකන් අපි අර වමනා කරන ආයුධය සකස් කරගැනීම වගේ දෙයක් තමයි එතනදී වෙන්නේ. ඊට පස්සේ අපි හිතමු කායික වශයෙන් දේවල් දැනෙන්න ගන්නකොට අන්න ඊට පස්සේ අපි මේ හදාගත් ආයුධය පාවිච්චි කරන්නයි තියෙන්නේ. එතකොට දැන් හොඳට සතිමත් වෙච්ච, අවදිමත් වෙච්ච, හොඳට ඒකාග්‍ර වෙච්ච, හොඳට නම්‍යශීලී වෙච්ච ඕන තැනකට යොමු කරන්න පුළුවන් ආයුධයක් අපේ හිතක් සකස් වෙලා තියෙනවා. අන්න ඒ ආයුධය පාවිච්චි කරලා ඒ සිත සමාධිමත් හිත පාවිච්චි කරලා දැන් මේ ඇති වෙන සංවේදනාව නිරීක්ෂණය කරනවා. දැන් ඔය ටික ටික මේ පැත්තට තමයි එන්නේ. දිගට කරගෙන යන්න යන විදිය හොඳයි. ඊළඟ ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මුලදී ආස්වාසය දිගු කෙටි වශයෙන් ඊට අවධානයෙන් බලා සිට භාවනා කළද දැන් මට ඉඳගත් ස්වල්ප වේලාවකදී සිත තැම්පත් වී ආස්වාස ප්‍රස්වාසය ඊට සියුම්ව දැනෙනවා මෙසේ විනාඩි 15ක් පමණ භාවනාවේ යෙදී සිටින විට පිටකොන්ද මැද ගුලියක් කිරවි ඇති ආකාරය දැනෙනවා මම ඒ දෙස බලා වේදනාවක් ලෙස සිතින් සිතින් විනාඩි 5ක් සිතින් බලා විනාඩි 5ක් පමණ යන විට එය තුනී වී හිස දෙසට තද වේදනාවක් දැනුනි. මේ අවස්ථාවේ සතිය හොඳින් පැවතුනි. වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කළ විට එය තුනී වී නැවත පිටකොන්දේ දැනුනි. මේ වෙලාවේ ඇස් පිහාටු නලයන්නට විය. ඇස් අරින්නයි කියන පණිවිඩය ලැබුණා. ඒත් මම ඊට සතිමත්ව ඒට ඉඩ නොදී සිටියා. ඒ වෙලාවේ සිතට දැඩිව අවවාද කර භාවනාවේ යෙදුණා. දිගු වේලාවක් භාවනා කළා. තද නිල් පාට ආලෝකයක් මතුවී නැති වී විශාල ප්‍රදේශයක පැතිරුණා. හිස් පවක් දැනුණා. සතුටකුත් දැනුණා. පුදුම සතුටක් මේ තමයි निराமிස ප්‍රීතිය කියා වැටහුණා. භාවනාව බොහොම හොඳින් පෑයම gediya ගාන තුරුම කළා. මේ මෙම වැඩසටහනට පැමිණි පළමු වාරයයි. ඒ ගැන හරිම සතුටක් දැනුණා. පළමු දිනේ ඉඳන් ආව මෝඩකම කියා සිතුණා. සක්මණ පර්යංකය සක්මණ පර්යංකය දැන් එහි අරුත වැටුණා. ඔබ වහන්සේට බොහොම පිං. මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට බුදු බවම ලැබේවා කියලා. මම දැන් ලොකු සානාසට. දෙකට කරගෙන යන්න. ඒ කියන්නේ දැන් හිතේ ටිකක් සමාධිමත් භාවයක් හැදීගෙන එනවා. ඒවා තමයි ඔය එක එක ආලෝක සභායන් වලින් නිරූපණය වෙන්නේ. දිගට කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නය අවසරයි. අතිගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව. මගේ මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. ආස්වාසේ මෙනෙහි කළමි. නාසයේ මුලදී සිසිල් බවත් නාසයේ දිගේ වාරැල්ල ගමන් කිරීමේ කිරීමෙන් නාසිකාග්‍රේ වැඩි ආපසු එන බවත් එය උණුසුම් බව නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේ මුල මැද අග හොඳින් නිරීක්ෂණය කළ හැකි වුවත් ප්‍රශ්වාසයේ ඉතා කෙටි බවක් දැනුනි. සිත වරින් වර බාහිර අරමුණු කරා පිට ගියත් ඒ බව වටහාගෙන නැවත මූල කර්මස්ථානයේට ඒමට හැකිවිය. ශාරීරික සංවේදනා දැනෙන්නට විය. වර එක සිහින් නිදිකටුටු වලින් අනින්නාක් මෙන් දැනේ. එය ක්‍රමයෙන් පහවයයි. ටික වේලාවකින් ආනාපානයේ නිලීනව ගොස් කිසිත් නොදැනේ. සිතිවිලි කිසිවක් නොමැතිව හිස් බවක් හා හුදකලා බවක් දැනේ. මා ඉදිරි සුදු පහට පැහැදිලි ආලෝකයක් මෙන් දිස්වේ. වරක එයද වෙනස් වේ. කිසිම සිතිවිල්ලක් නොමැතිව සෑහෙන වේලාවක් සිටිය හැක. නැවත මූල කර්මස්ථානයේ මෙනෙහි කළදී කලෙමි. මුලදී දැනුණු වේදනාවන් දැන් පහව ගොස් ඇත. ඒ නිසා පර්යංකේ ඉරියව් මාරු නොකර සෑහෙන වේලාවක් සිටිය හැකිය. පැය අවසන් වුවත් තව ටික වේලාවක් භාවනාවේ රැඳී සිටීමට ඇතනම් සිටේ. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? ස්වාමීන් සක්මන් භාවනාවක් තියෙනවා. සක්මන් භාවනාව වැලි මළුවේදී මෙන්ම ලනුපැදුරේ වම දකුණ ලෙස පාද මාරු කරමින් සිහිය පවත්වාගෙන යා හැක. සිත වරින් වර බාහිරට ගොස් සැලසුම් ගැන සිතයි. නමුත් සිත පිටගොස් ඇති බව වටහාගෙන ආපසු සක්මනට සිත යොමු කළෙමි. සක්මනේනි සක්මනේදීද ශරීරයේ සංවේදනා දැනේ. ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඉස්සරහට එන්න කැමතිද නැත්නම් නිකන් මම පොදුවේ යමක් කියන්නද? හොඳයි, තේරුම් ගන්න. දැන් ඒ කියන්නේ ওই தත්ත්වය හුඟක් කල් අත්දකින්නවද නැත්නම් මේ මෑතකදී අත්දැක මේ ලැබිච්ච අත්දැකීමක්ද? දිනපතා භාවනා කරනවා උදේ හවස. හරි. ඒ සෑම අවස්ථාවකදීම ඔය අත්දැකීම එනවම. එනවා. දැන් කොච්චර කාලයක ඉඳන් එනවද? 2014 ඉඳලා මම ඔය தත්ත්වයේ තියෙන ඔව් භාවනා කරන්න පටන් ගත්තේ. හරි. දැන් ওই தත්ත්වේ තියෙනවා. ඒ කියන්නේ දැන් මේ தත්ත්වය දැන් ඔය ආලෝක සුදු පාට දැන් පත්තට දැන් ඔය ආලෝකයේපත් වෙලා ඒකත් එක්ක දිහා බලන් ඉන්න ගතිය කොච්චර කල් තියෙනවද? අවුරුදු දෙක තුනක් වගේ. අවුරුදු දෙක තුනක් වගේ තියෙනවා. එතකොට හැමදාම දැන් කරන්නේ ඕකමද? හැමදාම ආනාපාන සති භාවනා කරන්නේ. භාවනා කරනවා. ඒ වගේ කර කර ඉඳද්දි මේ වගේ ආලෝක ස්වභාවයක් එනවා. ඊට නිකන් ඒක දිහා බලාගෙන ඉන්නවා. සමහරවිට ඉතින් සතුටක් දැනෙනවා. ඕක තමයි දිගටම යන්නේ. එහෙමයි එහෙමයි සර්. හොඳයි. ඊට පස්සේ සක්මනේදී සක්මනත් හැමදාම කරනවද? සක්මන් භාවනාවත් හැමදාම ගෙදරදී කරනවා. හරි. හුඟක් දුරට සතිමත්ත වම දකුණ හැටියටත් භාවනා කරනවා. මම දැන් ඇවිදිනවා කියලා හැඟීමනොත් භාවනා සක්මන් කරනවා. ඒ අවස්ථාවවලදීත් අර සංවේදනා ශරීරේ පුරාම දැනෙනවා. හොඳයි. ඉඳගෙන භවනා කරද්දී අපි හිතමු මේ සංවේදනා දැනෙන්න ගත්තාම ඒවා බලලා තියනවද? ඒවා දිහා බලලා තියනවද හොඳට? බලනවා. දැනටත් බලනවා. ඔව් සමහර වෙලාවට නලියනව දැනෙනවා. මේ නලලේ එහෙම නලියනවා දැනෙනවා නහය වටේ. එතකොට ඉඳි කටු වලින් අනිනවා වගේ ශරීරය හැමතැනම දැනෙනවා. දැන් මේ පැත්ත තමයි ටිකක් වැඩි වැඩියෙන් දාන්න තියෙන එක දැන් සමාධිපතිය සමාධිපත දැන් හැදිලා තියෙනවා. අපිට ඕකෙන් තව ගැඹුරු සමාධිය යන්න පුළුවන්. හැබැයි හැදිච්ච සමාධියෙන් යන්න පුළුවන් විපස්සනා පැත්තට. විපස්සනාවට යොමු වෙන්න නම් අපි මේ වර්තමාන වශයෙන් පහළ වෙන අරමුණු හොඳින් බලන්න ඕනේ. ඒ නිසා දැන් කාලයක් තිස්සේ දැන් ওই මට්ටමේ ඉන්නවා නම් දැන් ප්‍රමුඛත්වය දෙන්න මේ ඇති වෙන ඇති වෙන විවිධාකාර සංවේදනාවන් බොහොම සමීප වෙලා නිරීක්ෂණය කරන්න. එතනින් තමයි ඊට පස්සේ අපිට හොඳට ප්‍රඥාවක් වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කියන්නේ අර අර ආලෝකයේ දිහා බලන් ඉඳීමම නෙමෙයි දැන් කරන්න තියෙන්නේ. දැන් ආලෝකය ආවත් එකයි නැතත් එකයි. ආනාපාන සතිය ටිකක් වඩලා පොඩ හිත එකලස් කරගන්නවා. හිතේ සමාධිය හදාගන්නවා. හදාගෙන ඊට පස්සේ අපි තුමු කයේ මොන හරි සංවේදනා එන්න ගත්තොත් මේ හොඳ ප්‍රකට වෙන තැනකට ඉස්සලා දාලා පටන් ගන්න වැඩේ. ප්‍රකට වෙන තැනක් හිතන්න අපි තුමු ධන හිසේ සංවේදනාව පටන් ගත්තා කියලා. එතෙන්ට හොඳට හිත යොමු කරගෙන ඉන්නවා. යොමු කරගෙන ඉඳද්දී අන්න අර ආනාපාන සතියෙන් හැදිච්ච ඒකාග්‍රතාවය දැන් මේ අලුත් තැන එන්න පටන් ගනී. එතෙන්ට දැන් නිකන් මාරු වෙනවා වගේ ඒකාග්‍රතාවය එතෙන්ට ආවා වගේ දැනේවි. එතෙක් මෙතන ඉන්න ඕනේ බලාගෙන. එතන බලාගෙන දැන් හිතින් නිකන් එතන ඇසුරු කරන්න දැන් අපි දැන් ආනාපාන සතියේදී නාසිකාග්‍රය ඇසුරු කරනවා වගේ දැන් අපි මේ අලුත් තැන අලුතෙන් දැනෙන තැනට හිත යොදාගෙන ඉන්නකොට එතන හිත සමාධි වෙන්න ගන්නවා. ඊට එතන තමයි හොඳට බලන්න තියෙන්නේ. මොකද්ද මේ ඇත්ත වශයෙන් මෙතන සිද්ධ වෙන්නේ? කියන්නේ එතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය හොඳට වැටහීම හරහා තමයි තව ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා අර ආලෝකය දිහා බලන් ඉඳීම වෙනුවට අරව දැන් කරන්න ගන්න. වැඩිපුර ඒ දැනෙන දැන සංවේදනාවන් වලට මොකද්ද වෙන්නේ? මොකද්ද මෙතන තියෙන ක්‍රියාකාරීත්වය? මෙතන මේ තනි තනි සංවේදනාවක්ද තියෙන්නේ? එහෙම නැත්නම් සංවේදනා රසක් තියෙනවද? ඉතින් අර ඒ රසක් තියෙන බව එහෙම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ හිතේ සමාධිමත් බව, එහෙම නැත්නම් සම්පජඤ්ඤය හොඳට වැඩුණාම තමයි. ඉතින් අර මේක දිහා හොඳින් බලන්න බලන්න තමයි මේක හොඳට තව තව වැටහෙන්න ගන්නෙ. ඒ නිසා ඒ පැත්තෙන් දැන් වැඩියෙන් යන්න. සක්මනේදීත් ඇත්තටම ඒකම තමයි වෙන්නේ. සක්මනේදී සමාධි පැත්තට වඩා ඔය සංවේදනානේ ඉතින් මතුවෙන්නේ. දැන් මෙනෙහි කිරීම කරනවද තාම? මෙනෙහි කරන එක කරනවද තාම? සක්මනේදී වම දකුණ කියලා මෙනෙහි කරනවද? මෙනෙහි කිරීමත් දැන් අවශ්‍ය නැති වෙයි. අවශ්‍ය නැති වෙයි මෙනෙහි කිරීමත් නතර කළා. බලන්න මොනවද දැනෙන්නේ? දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්ද කියලා බලන්න. කියන්නේ දැන් පාදයක් තීවෙනකොට පාදයට දැනෙන යමක් තියෙනවානේ. ඒ දැනෙන යම අපි කියන්නේ ඔතෙන්ද හිත එහෙම එහෙ අනේක වළක්ව ගන්න තමයි අපි මෙනෙහි කිරීම කරන්නේ. දැන් ඔය හිතේ සමාධිමත් බවක් හැදිලා තියෙන නිසා දැන් අත්‍යවශ්‍ය නැති වෙයි මෙනෙහි කරන්න. නැත්නම් මෙනෙහි කිරීම නතර කරලා බලන්න ඉන්න පුළුවන්ද කියලා. හිත බොහොම නිශ්ශබ්දව තියන් ඉන්නවා මෙනෙහි කරන්නේත් නැහැ. පාදයේ පොළවේ වදිනවා වදිනකොට ඒ දැනීමත් එක්ක ඉන්නවා. ආයි ඊළඟ පාදයේ පොළවේ වදිනවා ඒ දැනීමත් එක්ක ඉන්න බොහොම නිහඬව. නිශ්ශබ්දව. ඇතුලේ මුකුත් මෙනෙහි කිරීමකින් තොරව. එතකොට තව ඉස්සරහට ය아가න්න පුළුවන්. එහෙනම් ওই පැත්තෙන් දැන් ටිකක් ඉස්සරහට යන්න අර ආලෝකය දිහා බලන් ඉන්න අවශ්‍ය නැහැ දැන්. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ. මම ප්‍රථම වරට සහභාගී වූ යෝගාචරයේ වෙමි. සක්මන් භාවනාව. පළමුව ඇවිදින බව සිහි කරමින් විනාඩි 10ක් පමණ සක්මන් කෙරුවෙමි. ඉන්පසු වම් කකුල පොළවේ තබන බවත් දකුණු කකුල පොළවේ තබන බවත් සිතමින් සක්මන් කෙරුවෙමි. සක්මනේ වේගය කෙමෙන් අඩු විය. වම් කකුල පොළවේ තබන බවත් එවිට යටිපතුලට දැනෙන රළු බවත් දකුණු කකුල පොළවේ තබන බවත් එවිට යටිපතුල දැන් රළු බවත් සිතමින් සක්මන් කෙරුවෙමි. විනාඩි 40ක් පමණ. මෙලෙස සක්මන් කරන විට තුනටිය දිගේ පිටකොන්ද දෙසට සියුම් වේදනාවක් හටගෙන එය බෙල්ල දක්වාම පැතිර ගියේය. එම වේදනාව දැනෙන විටත් මම සතියෙන් සක්මන් කෙරුවෙමි. විට කොන්දේ වේදනාව නැති වුවත් බෙල්ලේ වේදනාව පැවතුණි. එලෙස විනාඩි 10ක් පමණ සක්මන් කරන විට නිදිමත ගතියක් දැනෙන්නට විය. විනාඩි කිහිපයක් සක්මන් කර පර්යංක භාවනාව සඳහා පහත ශාලාවට පැමිණෙමි. පර්යංක භාවනාව මම පර්යංක භාවනාව සඳහා පහසු ඉරියව්වෙන් ඉඳගතිමි. ඉන්පසු ඉරියව්ව දෙස විනාඩි කිහිපයක් සිත යොමු කෙරුවෙමි. ඉන්පසු ආස්වාසයත් ප්‍රස්වාසයත් දැනෙන විදිය බලා සිටියෙමි. එවිට ආස්වාස වාතය උඩු තුලත් නාසයත් අතර සියුම් වදින බවත් ප්‍රශ්වාස වාතයේ නාසිකාග්‍රේ සියුම්ව වදින බවක් දැනුනි. හුස්ම දිස අවධානයෙන් බලා සිටින විට උඩුතොල නලියන්නාක් මෙන් දැනුනි. විනාඩි කිහිපයකට පසු නැවතත් ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වැදෙන ආකාරය මෙනෙහි කෙරුවෙමි. ආශ්වාසයේ වාර 5ක් 10ක් පමණ නිරීක්ෂණය කිරීමෙන් පසු ශරීරයේ කඳෙන් ඉහළ කොටස ඉතා වේගෙන් ගැහෙනවා දැනෙන්නට විය. ඉනෙන් පහළ කොටස ඝන වීම මෙන් පැවතුනි. ශාරීරික වේදනාවන් මතුවේ නැත. ආස්වාසය ප්‍රස්වාසය ගැන නැවත හිත යොමු කර විනාඩි කිහිපයක් ඉන්නා විට එකපාරටම මාව පිටිපසින් තල්ලු කර දමනවා දැනුනි. තල්ලු කරනවත් සමගම කොන්දෙන් ඉස්සරහට බර වූ අතර නැවතත් කොන්ද කෙලින් කර ගතිමි. එවිටත් මගේ සිහිය හුස්ම රැල්ල වෙතම යොමු වී තිබිනි. නමුත් සුළු වේලාවකට පසු මගේ හිත එක් අරමුණකට ගත නොහැකි විය. විසිරෙන හිත දෙස බලා සිට සිත ඒකාග්‍ර වෙන්නේ නැති නිසා මම පරයන්කෙන් නැගිට්ටේ. හොඳයි. දෙකට කරගෙන යන්න. ඒ කියන්නේ ඔය මතුවලා තියෙන පොඩි පොඩි බාධාව ඉතින් මගහැරලා යාවි. කරලා තියනවත් හොඳයි. ඒ කියන්නේ අපේ හිත පොඩ්ඩක් පොඩ්ඩක් එකඟ වෙන්න හදනකොට ඔයගේ පොඩි පොඩි සිදුවීම් සිද්ධ වෙනවා. ඒක එච්චරම බාධාවක් කරගන්න එපා. පස්සේ ඒවා මගහැරලා යනවා. දෙකට කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආයතන හයත් සිතත් මෙතනයි සිතා සිටගතිමි. සෙමින් සෙමින් එසවීම ඉදිරියට ගෙන යාම ගෙන යාම තැබීම ලෙසින් 100ට නගමින් සක්මනේ යෙදුනි. එක් පාදයක වේදනාව සිතට එයි. එම වේදනාව මැඩලීමට අනික් පාදයේ ඉදිරියෙන් තබන ලෙස සිත කියයි. එවිට අනික් පාදයේ ඉදිරියට තැබිය. මිසේ කය විසින් සිත හසුරුවන බවත් සිත විසින් කය හසුරවන බවත් වටහා ගතිමි. සලායතන ඔස්සේ පැමිණෙන සියලු අරමුණු සිත කරා ගොස් විඥාන ශක්තිය තරකොට සංසාරයේ දිගු කරන්නේ යයි මට සිතේ. ආනාපාන සති භාවනාව. දිග හුස්ම කෙටි හුස්ම වරින් වර මාරු වෙමින් නාසය තුලින් ඇතුල් වෙමින් පිට වෙමින් තිබෙන සැටි බලා සිටියේදී සැහැල්ලුව ප්‍රීතිය මදක් අත්විඳෙමි. පසුගිය දේවල් සිහියට ීමෙන් මදක් බාධා පැමිණියේය. බුදුන් වහන්සේගේ ලෝක විදූ ගුණය සිහිපත් කොට උද්දච්ච කුච්චය හැර දමා නැවත වරක් හොඳින් ආනාපාන සතිය වැඩි වෙමි. තෙරුවන් සරණයි. ඔව් කියන්නේ සක්මනේදී අපි හිත සරල කරගන්න තරමට තමයි වටින්නේ. ඒ කියන්නේ අපි ගාව දැනුම් සම්භාරයක් තියෙන්න පුළුවන්, අපි ඉගෙනගත්ත දේවල් තියෙන්න පුළුවන්. හැබැයි අපේ ආකල්පය වෙන්න ඕනේ ඊටාම සරල මනසකින් සක්මන කරන එක. කියන්නේ අපි මෙතෙන්දී ඉස්සරහට දාගත්තොත් එහෙම පොතේ දැනුම භාවනාව අවුල් වෙන එකයි වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි පුළුවන් තරම් බලන්න තියෙන්නේ හිත නිශ්ශබ්ද කරගෙන තර්ක ඥාණයට නෙමෙයි තන දෙන්න තියෙන්නේ. තර්ක ඥාණය පැත්තකින් තියලා පුළුවන් තරම් මේ ඍජු අත්දැකීමට හිත ගන්නයි තියෙන්නේ. මොකද මේ ඍජු අත්දැකීම හරි සරලයි, ටිකක් ඒකාකාරී, ඒක නිසාම හිත ඒකට අකමැති. මේක නිසාම හිත මොනා හරි කියනවා ඉතින් මේක මේ. පිටු මොන්න දැන් පාදයක් ස්පර්ශ වුණා, ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශයේ හිත ඉන්නේ නැතුව එයා කියවන්න ගන්නවා. මේ තියෙන්නේ ඔන්න කාය ආයතනය, මෙන්න ඔතන පොට්ටබ්බ ආයතනයක් තියෙනවා. ඔන්න මේකත් එක්ක ඔන්න කාය විඥානයක් පහළ වුණා. ඉතින් নানা ප්‍රකාර දේවල් කියන්න පටන් ගන්නවා. එයා උපදෙස් දෙන්නත් පටන් ගන්නවා. මේක මෙහෙමයි. ඔන්න පටවි ධාතුව, මෙන්න පටවි ධාතුවේ අරවා තියෙනවා, මේවා තියෙනවා, ඔන්න සුද්දාෂ්ටකයේ තියෙනවා. নানা ප්‍රකාර දේවල් කියනවා. ඉතින් ඕක තමයි අපිට වෙන එක බාධාවක් විශේෂයෙන්ම පොතේ පතේ දැනුම තියෙන ඇත්තන්ට. ඒකම බාධාවක් වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් සරල මනසක් ඇති කරගන්න. බොහොම නැවුම් මනසක් ඇති කරගන්න. අර පුංචි ළමයින්ගේ වගේ හරි ආධුනික මනසක් ඇති කරගන්න පුළුවන් නම් ඒ තරමට භවනාව සාර්ථකයි. අපි මෙතන තේරුම් ගන්න තියෙන්නේ අපි වැඩිහිටි වෙන්න වෙන්න අපේ හිතේ සංඥා බහුල වෙනවා. අපි පොතපත කියවනවා, ඊළඟට බණ අහනවා, දේවල් අපිම තර්ක කරනවා, අපේම හිතෙන් හදාගත්ත දෘෂ්ටි තියෙනවා. নানা ප්‍රකාර දේවල් වලින් අපේ හිත ආකූල ව්‍යාකූල වෙලායි තියෙන්නේ. ඉතින් අපිට හරි අමාරුයි මේ සරල තැනට එන්න, සරල භාවයට එන්න. අපි හිතනවා මේ සරල භාවය කියන්නේ මහා ඒකාකාරී බවක්. නැත්නම් මේ සරල භාවය නෙමෙයි යන්න තියෙන්නේ. මෙතනදී මම මේ සරල භාවය අභිභවා ගිහිලා මගේ හිතින් নানা ප්‍රකාර තර්ක කළා හිතලා දැනුමක් ඇති කරගන්න ඕනේ හිතීම හරහාගෙන තමයි අපි හිතන්නේ. නමුත් ඒක නෙමෙයි යන්න තියෙන පාර. අපි යන්න තියෙන පාර හුදු බොහෝ මේ හිත නිස්කලංක කළා. තර්ක පැත්තකට කළා. පොතේ දැනුම පැත්තකට කළා. සංඥා අඩු කළා. හොඳ ඒකාග්‍ර වෙච්ච හිතක්. සමාහිත හිතක්. කතා නොකරන හිතක්. කොහොම සරල හිතක්. ඒකාග්‍ර වෙච්ච හිතක්. ඔන්නේ ඒකාග්‍ර වෙච්ච හිත ඔන්න අපි තියෙනවා මේ පාදයේ දැනීමට. පාදයක් ඔන්න ස්පර්ශ වුණා. ඒක දැනුණා. ඒ දැනීමේදී ඒ දැනීමට සිය සම්පූර්ණයෙන්ම 100%ක්ම අපි දැනුවත් වෙනවා. මුළු හදින්ම එතන ඉන්නවා. නිකන් සම්පූර්ණයෙන්ම නිකන් ආදුනික මනසකින් අපි එතන ඉන්නවා. දැන් අර අපිට ආදුනික මනසක් නැත්තම් මේක එච්චර වටින්නේ නැහැ. මේකනේ හරි ඒකාකාරී වෙලා මේ මොකද්ද කියලා. ඉතින් මෙච්චර දුර එන්න ඕනද වම දකුණ කරන්න කියලා. ඉතින් අපි ඒක අත්හැරලා දානවා. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපිට පුළුවන් දේ මුළු හදින් මෙතනට එකතු වෙන්න. ඉතින් එතෙන්ට යන්න පුළුවන් නම් තමයි අපිට එහාට යන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ කියන්නේ සමාහිතෝ යතහ භූතං පජානාති පස්සති. හොඳට සමාහිත බවකින් ඉන්න තැනැත්තාට තමයි මේ ඇත්ත ඇති සැටිය තේරෙන්න ගන්නෙ. මේ මිසක් අපි මේ පොතේ දැනුමින් නෙමෙයි ඇත්ත ඇති සැටිය අපිට තේරෙන්නේ. පොතේ දැනුමින් ඕන දෙයක් අපිට හදා ගන්න පුළුවන්. ඒක තියෙන නිකන් මතු පිට පමණයි. මේක තියෙන හුදු මතු පිට දැනුමක් අපිට තියෙන්නේ. ඒක අනුන්ගේ දැනුමක්. අපේ දැනුමක් නෙමෙයි. දැන් අපි මේ භාවනාව හරහා කරන්න යන්නේ මේ සුතමේ ඥාණයටවත්, චින්තාමේ ඥාණයටවත් නෙමෙයි අපි මුල් තැන දෙන්න යන්නේ. භාවනාමේ ඥාණයකට අපි මුල් තැන දෙන්නේ. භාවනාමේ ඥාණය කියන්නේ හරිම ආධුනික මනසකින් යා යුතු පාරක්. හරිම නැවුම් මනසකින් යා යුතු පාරක්. පුංචි දරුවෙක්ගේ වගේ හරිම නැවුම් බවක් එතන තියෙනවා. අන්නේ නැවුම් මනසින් අපිට පුළුවන් නම් මේ අත්දැකීමත් එක්ක ඉන්න. මුළු හදින්ම ඉන්න. 100%ක් ඉන්න පුළුවන් නම් අන්න අපි සාර්ථකයි. ඉතින් අපිට වැඩි හිටිය වුණාම ඕක තමයි තියෙන ප්‍රශ්නේ. අපි එතන ඉන්නේ නැතුව අපි හිතනවා මෙතෙන්ට මම තව ඉගෙනගත දේවල් දාන්න ඕනේ අරවා මේවා දාන්න ඕනේ කියලා ඔක්කොම ව්‍යාකූල කරගන්නවා. ඉතින් අපිට නැවතත් අපි ආපස්සට ගිහිල්ලා පොතේ දැනුම පැත්තකට කරලා අපි අර ඒ සරල භාවයට එනකන් ඉතින් සෑහෙන අමාරුයි. සෑහෙන හිතේ ඒකාග්‍රතාවයක් හැදෙන්නේ නැහැ. ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් මෙතන බලාපොරොත්තු වෙන ප්‍රඥාව තමයි අර භාවනාවේ ඥානය. ඉතින් ඒකට අපි තේරුම් අරගෙන අපි අපිම උත්සාහත් වෙන්න ඕනේ. හිත කතන්දර කියවනකොට, හිත රටේ නැති විස්තර කියනකොට, පොතේ දැනුම මතක් කරලා දෙනකොට යාම අයින් කරලා දාන්න ඕනේ. මේකත් මේ හිත පිට යාමක් කියලා තේරුම් අරගෙන අන්න අපි නැවතත් අපේ හිත ගන්න ඕනේ සරල වර්තමානයට. සරල වර්තමාන අරමුණට. අපි මේක කරන තාක් භවනා අසාර්ථකයි. ඒ නිසා අපි උත්සාහත් වෙන්න ඕනේ මේ කරුණු තේරුම් ගැනීම වැදගත්. නමුත් ඒ සුතමේ ඥානයයි, චින්තාමේ ඥානයයි පැත්තකට කරලා තමයි අපි මේ භවනාමේ ඥානයකට යන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පින්බිමෙහි භාවනා වැඩසටහන් වලට නවකයෙකු ලෙසින් මා සහභාගී වන අතර පසුගිය දින කිහිපය තුළ මා ලද අත්දැකීම් පහත පෙළගස්වමි. සක්මන් භාවනාව. පළමුවෙන් වම දකුණ ලෙස පසුව එය එසවීම ඔසවා යාම තැබීම ලෙසද සක්මන් භාවනාව කළ අතර මාගේ සිත සක්මනින් බැහැරව අතීතයට ගිය අවස්ථා වැඩිය. එහෙත් එම අවස්ථාවලදී නැවත සක්මනටම සිහි එළවා ගතිමි. මෙසේ සක්මන් කරන විට වම දකුණ සිටීමද পায় එසවීම ඔසවාගෙන යාම পায় බිම තැබීමයි සිටීමට සිටීමද සිතට මහත් කරදරයක් වූ බැවින් එසේ සිටීම වෙනුවට නිකම්ම পায় ඔසවනවා තබා සක්මනේහි යෙදුණෙමි. මෙසේ කීප වාරයක් යන විට পায় පතුල පෙදෙස ඊටම සැහැල්ලුවෙන් එසවීම තැබීම සිදුවුණු බව දැනුනිමි. සමහර අවස්ථාවකදී දන හිසෙන් පහළ පිටුපස විලුඹ දක්වාද සමහර අවස්ථාවලදී දන හිසෙන් උඩ කොටසද දරදඬුවන ස්වභාවයක් අත්විඳෙමි. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවට වාඩි වී විනාඩි 10ක් පමණ ගතවන තෙක් මාගේ සිත වරින් වර අතීතයට ගිය බව දැනුනි. නැවතත් මා පරයන්ක භාවනාවට සිත යොමු කළෙමි. ටික වේලාවක් ගතන විට මගේ පපු පෙදෙස පිම්බීම හැකිලිම සිතට මෙහෙයි උනි. මුලින් එම පිම්බීම හැකිලිව වේගවත් සිදුණු අතර ටිකින් ටික අඩු වී ගිය බවක් දැනුනි. පසුව හුස්ම ඉහළට පහළට යන බව බාගෙට හුලම් පිර වූ බැලුම් බෝලයක් අතින් තද කරන විට ඇතිවන අවස්ථාවමින් හුස්ම ඉහළ පහළ යන විට හැඟුනි. තවත් අවස්ථාවකදී මාගේ කයෙහි ගෙල පිටුපස පෙදෙස අධික වේදනාවට පත් වූ අතර පොළවට ස්පර්ශ වන পায় පෙදෙසද අධික වේදනාවට පත්විය. සමහර අවස්ථාවලදී ගෙල පිටුපස පෙදෙසි සියුම් නහරයක් ඇතුළට ඉන්ජෙක්ෂන් කටුවක් යවන්නාක් මෙන් දැනුනි. නැවත මම භාවනාවට සිත යොමු කළ විට ටිකෙන් ටික ইহත වේදනාවල් අඩුවන්නට අඩුවන බවක් දැනුනි. සමහර අවස්ථාවලදී මාගේ උදරය පෙදෙස නැති බව හැඟේ. තවත් විටක උදරයෙන් යට පෙදෙස අධික බරක් ඇතුව පොළොවට ස්පර්ශ වන බව දැනේ. මෙය පටවි ධාතුවේයි මෙනෙහි කළෙමි. සමහර අවස්ථාවලදී මගේ අත් දෙක යකඩ දම්වැලක් මෙන් ඊතා බරව දැනේ. ඒද පටවි ධාතුවේයි මෙනෙහි කළෙමි. තවත් සමහර අවස්ථාවකදී නූලයක එල්ලා ඇති බෝලයක් සෙලවූ විට දෙපසට වැනෙනවාක් මෙන් මාගේ උදරයෙන් උඩ කොටස ඉදිරියටත් පිටුපටසත් වැනි වැනි ගොස් නවතී. නැවතත් ඒ මෙනෙහි කළොත් පෙරසීම වන අතර එය කලාත්මක රටාවකට අනුව සිදුවන බව හැඟුණි. මෙය වායෝ ධාතුවේයි මම සිතමි. මෙසේ සෑහෙන වේලාවක් ගත කර නැවත වොමනාවින්ම සිත පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි. වහන්සේගේ ධර්ම දේශනය අනුව සිත එක් එක් ආකාරවලට යෑමක් සිදු සිදු වූ බව අවබෝධ වුනි. ගරු ස්වාමින් වහන්සේ මෙසේ සිත එක් එක් ආකාරවලට යාමේදී උවමනාවෙන්ම ඒ ආකාරයෙන් අයින් වීම නිවැරදිද? මාහට අනුකම්පාවෙන් උපදෙසක් ලබා දෙන්න. ටිකක් දුරට පිම්බීම හැකිලිම එක්කම යන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ පිම්බීමක් හැකිලිමක් ගානේ අපි ඉන්න තාක් අපි මූලකමටහනත් එක්ක ඉන්නවා. ඒ වගේමයි අපි තමු පිම්බීම හැකිලීමෙදිත් ඒ කියන්නේ මුලදී රළු පිම්බීමක් රළු හැකිලීමක් මට්ටමක් අපිට තියෙන්න පුළුවන් දැනෙන්න පුළුවන්. හැබැයි මේකේ පිම්බීමේ හොඳට මේ පටන් ගැනීමේ ඉඳන් මැද අග වෙනකම් අපි ඉන්නවා. ඊට පස්සේ ආයෙත් හැකිලීමේත් මුල මැද අග සම්පූර්ණයෙන්ම ඉන්නවා. එතකොට මේ චක්‍රයක් වගේ පිම්බීමේ මුල මැද අග බලාගෙන යනවා. හැකිලීමේ මුල මැද අග බලා යනවා. මෙහෙම මුළු චක්‍රයේ තුලම හොඳට නිකන් 100%ක්ම ඉන්න පටන් ගත්තා නම් අන්න ඒකේ යම් සියුම් භාවයකටපත් වෙන්න පුළුවන්. එතකොට අවශ්‍ය මේ එතකොට නම් ඉතින් ඇත්තටම මේ හොඳට වැඩෙන්න වැඩෙන්න මෙනෙහි කිරීමක් අවශ්‍යත් නැහැ. මේ තුලම ඉන්න පුළුවන්. ඉඳීම තුල තමයි අන්න අපිට තව තව මෙතෙන්දී අපි දැනෙ මුලින් නොදැනිච්ච දේවල් තේරෙන්න ගන්න. ඉතින් මෙතනින්ම ධාතු මනසිකාරයට ඉබේම හැරෙවි. ඒ කියන්නේ මුලදී අපිට නිකන් මේක පිම්බීමක් හැකිරීමක් පමණයි. හැබැයි පස්සේ පස්සේ එක්තන එක්ක පිම්බීම් රාශියක් නැත්නම් හැකිරීම් රාශියක් එහෙම නැත්නම් පිම්බීමට අමතරව තව ධාතු ලක්ෂණ රාශියක් මතුවෙන්න පුළුවන් එතනින්ම. එතනින්ම වුණත් මතු කරගන්න පුළුවන් මුළු කයටම නොගියත් ඒ නිසා පොඩ්ඩක් මුලදී එක පාටම කයට දාන්න නැතුව පොඩ්ඩක් හිතේ සමාධිමත් බව හදාගත්තා නම් වඩා වටිනවා. ඒ කියන්නේ රළුව දැනෙන්නේ නැහැ දැන් එතකොට. ඒ කියන්නේ මම කියන්නේ සමාධිය හැදුනා නම් ඒ තරම්ම රළුව දැනෙන එකක් නැහැ. බොහොම සියුම් දැනීමක් විතරයි එතකොට තියෙන්නේ. මෙතන පිම්බීමක්ද හැකිලීමක්ද කියලාවත් වෙන් කරගන්න බැරි තරම් ඔන්න දැන් හිත සියුම් වෙලා. ඒ කියන්නේ හොඳට දැන් අන්න පිම්බීම හැකිලීම හරහාම සමාධිමත් බවක් හැදිලා ඒකාග්‍රතාවය වර්ධනය වෙලා හිත හොඳට මේ සම්පජඤ්ඤේ වර්ධනය වෙලා තියුණු වෙලා තියෙන්නේ. තියුණු සතිමත් භාවයක් තියෙනවා. අන්නේ මට්ටමේ ඉඳගෙන අපිට ඊට පස්සේ කය දිහා බලන්න යන එක තමයි වඩාම සුදුසු. එතකොට ඔය වේදනාව උනත් يعني රළුවට දැනෙන්නෙත් නැහැ. රළුවට දැනෙන්නත් පුළුවන්. වරදකුත් නැහැ. අනිත් එක එතකොට අපි මේ වේදනාව දිහා බලන්න ගියාමත් බොහොම උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. ඒ වගේමයි සියුම් සියුම් ලක්ෂණත් දැක ගන්න පුළුවන්. ඒ වගේමයි ඒ වේදනාව හොඳට නිරීක්ෂණය කිරීම හරහා ඒ වේදනාව ඉන්නේ වේදනාව තිබුණේ කොතනද මේක කියන්නේ පටවිද ආපෝද තේජෝද වායුද ඕවා ඇත්තටම අවශ්‍ය නැහැ තියෙන හුදු වේදනාවක් පමණ වේදනාවේ ඔන්න තියෙන ලක්ෂණ මොනවාද එතන මේ වේදනා රාශියක් තියෙනවාද එක එක වේදනාවක් කොහොමද හැසිරෙන්නේ කියලා අපි ඒක තුලමයි ඉන්නේ අපි මතක් කරන්නේවත් නැහැ මෙතෙන්දී මේ ධාතු ලක්ෂණ හෝ වෙන සූත්‍රයක් හෝ මොකක්වත් මතක් කිරීමක් අවශ්‍ය නැහැ. අපිට තියෙන මේ වේදනාවේ එතන තියෙන ස්වභාවය තේරුම් ගැනීම. අපි තුමු ධාතු ලක්ෂණ පැත්තෙන් නම් අපි දැක්කේ ඒක. අපි තදවීමක් වශයෙන් නම් එතන තේරුම් ගත්තේ. මේක මේ පටවි ධාතුවේ කියලා ආයි මතක් කර ගැනීමම අවශ්‍ය නැහැ. තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ මේ තදවීම කියන කියන එක අපි හොඳින් තේරුම් ගැනීමක්. අර හොඳ ඒකාග්‍රතාවයකින් අපි එතෙන්ට ආවනම් මෙතන මේ තනි තදවීමක්ද තියෙන්නේ නැත්නම් තදවීම රසක්ද මෙතන තියෙන්නේ. එකම තීව්‍රතාවයේ දිගට තියනවද නැත්නම් මේක වෙනසක් සිද්ධ වෙනවද කියලා අන්න එතනින් තමයි අපි ටික ටික මේ ගැන විමසන්න බලන්නේ. ඉතින් අන්නේ විමසීම හරහා තමයි අපි තව ටිකක් ඉස්සරහට යන්නේ ප්‍රඥාවේ වර්ධනයක් වෙන්නේ. ඒ නිසා ඒ ඒ ඒ පැත්ත පොඩ්ඩක් හදාගන්න අනිත් එක නම් ඉතින් හොඳට කරලා තියෙනවා. තේරුවන් සන්නයි. ඉන්නත් හිමි පානෙයි. ආනාපාන සති නිමිත්තේ හිත පිහිටවාගෙන සතිමත්ව සිටින විට ආස්වාසේ හා ප්‍රස්වාසයේ විවිධ කම්පනයන් හා රළු ගොරෝසු සියුම් වැනි ගති ලක්ෂණ මතුවේ. ඉන්පසු ටික වේලාවකින් එම ධාතු ස්වභාවයන් ඉක්මා ගොස් හුස්ම එකම සියුම් ධාරාවක්සේ දක්නට ලැබේ. හුස්මේ සියුම් ස්වභාවය අත්දැකීමින් සිටින විට එම සියුම් වේගය උඩු අතට නගින්නට පටන් ගනී. නළලෙහි මැද මෙම වේගය නතර වීම මහා ආලෝකමත් ස්වභාවයකින් කැරකෙන්නට පටන් ගනී. ඒ ස්වභාවය තුලද සතිමත්ව සිටින විට එය නැවත නැවතද උඩු අතට නැගී. යම් යම් අවස්ථාවල පපුවේ මැද සීතල ස්වභාවයක් අයිස් කුට්ටියක් මෙන් දැනෙන්නට පටන් ගනී. ශරීරෙහි අප්‍රාණික ගති ලක්ෂණද මතුවේ. මුළු ශරීරයේම සීතල වෙන්නක් මෙන් අත්දැකිමි. මෙවන් අවස්ථාවල සති නිමිත්ත ආනාපාන සතියෙන් ඉවතට යයි. කයෙහි ධාතු ලක්ෂණයන්හි සතිමත් වේ. මෙම ස්වභාවයන් පැයක් පමණ සිටිය හැකිය. නැවත පියවි ස්වභාවයට පැමිණි විට කයෙහි අප්‍රාණික ගතිය ටික වේලාවක් පවතී. එවන් අවස්ථාවල ටික වේලාවක් හාන්සි වූ විට කයෙහි එම ගති නැති වී ප්‍රබෝධමත් ගතියක් පහළ වෙයි. මා කරගෙන යන භාවනාවෙහි ඉදිරි ගමන ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. මට හිතෙනවා පොඩ්ඩක් ඒ කියන්නේ අපි වීරය පැත්ත ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිය අපි නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත තියාගෙන ඒ මට්ටමේ විතරක් ඉන්න පුළුවන් නම් හොඳයි. අපි නළලට වගේ ගිහිල්ලා නළලේ නිකන් චක්‍ර ස්වභාවයක් ඒම තුල අපි පොඩ්ඩක් වෙන පැත්තකටයි යන්නේ. ඊට වඩා වඩා හොඳයි මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත පවත්වන්න පුළුවන් නම්. يعني මේ දන්නේම නැතුව මේක යම් පරණ අත්දැකීම් හරහා මේ වෙන වෙන පැතිවලට යමු වෙන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් නැවත මේ අවශ්‍ය තැනට නාසිකාග්‍රයට ගෙනල්ලා එතන බොහොම નિરાයාසයෙන් පවත්වන මට්ටමට ගන්න පුළුවන් නම් වඩාම හොඳයි. එතෙන්දී ආලෝක සභාවයක් එන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. හැබැයි නාසිකාග්‍රේ ප්‍රදේශයේ තමයි තියෙන්නේ. එතන ඇත්තටම සරලයි එක අතකින් අනිත් එක කියන්නේ ඔය මොකද ඔළුවේ කැක්කුම් වගේ දේවල් වලට යන්නෙම නැහැ. ඒ වෙනුවට තියෙන්නේ බොහොම නිස්කලංකව සෞඛ්‍ය සම්පන්න විදිහට දිගට කරගෙන යන්න පුළුවන්. අනිත් එක මෙතෙන්ට ආවට පස්සේ දැන් Tamanට තේරෙනවා නම් දැන් මෙතන හොඳට ඒකාග්‍ර වෙලා තියෙනවා. හුස්මත් සෑහෙන්න සියුම් වෙලා තියෙනවා. දැන් Tamanට අපිටම අර බුදුහාමුදුරු කියන වගේ දීගංවා අසසන්තෝ මේ පැත්ත, රස්සංවා අසසන්තෝ මේ පැත්ත. ඉතින් ඔය ඔක්කොම ටික දැන් Tamanට තේරෙනවා නම් ඉක්මනට ඉක්මනට මේ ටික දැන් පහු කරගෙන ආවා. දැන් හොඳට මට මුළු හුස්ම රැල්ලමත් දැනුවත් වෙන්න පුළුවන්. හුස්ම රැල්ලත් සියුම් මේකන සියුම් මේකන ගියා. කියලා අන්න හොඳට මේ හුස්ම රැල්ලේ ඉන්න පුළුවන් නම් අන්න හිත ඒකාග්‍ර වීමක් වෙනවා. ඊට පස්සේ නලල පැත්තට යනවා වෙනුවට බලන්න කයේ යටපැත්ත ගන්න එක වඩා හොඳයි. ඒ කියන්නේ මේ කියන්නේ හිතමු බෙල්ලෙන් යටකොට ප්‍රදේශය වගේ අරගෙන එතන දැනෙන සංවේදනාවට දාන්න පුළුවන් නම් හුඟක් ඒ කියන්නේ අපිට සරලව මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔය වගේ කියන්නේ ප්‍රාණික වීම, නිකන් වෙහෙස දැනීම එච්චර එන එකක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් අවධානය යොමු කරද්දි තෝරගන්න මේ බෙල්ලෙන් යටකොටසේ තියෙන අරමුණු ටික. එහෙම තෝරගෙන ඒවා දිහා බලනකොට නිකන් බොහොම ආයාස කර විදිහට දත් මිටි කාගෙන බලන්න යන්න එපා. බොහොම නිකන් මධ්‍යස්තව බලන්න. කියන්නේ අපි බලන දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් බලන ආකාරය මත වෙහසක් දැනෙන්න පුළුවන්. අපි නිකන් ඕන්ට වඩා ආතතියකින් නම් මේක බලන්නේ ඒක වෙහසයි. එහෙම අවශ්‍ය නැහැ. හිතේ සමාධියක් හැදිලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් හිතට හැකියාව ලැබිලා තියෙනවා මේ ඒක අරමුණක් තුල සෑහෙන වෙලාවක් ඉන්න. ඒක අරමුණක් දිහා බලාගෙන ඉන්න පුළුවන් ශක්තිය තමයි අපි සමාධියක් කියලා මුදදී ඔය සමත පැත්තෙන් හදාගන්නේ. ඒක ආනාපාන සතියේදී මුල කොටසදී හැදෙනවා. ඊට පස්සේ ඒක භාවිතා කළා අපි මේ විවිධාකාර දැනෙන දේවල් බැලීමයි කරන්නේ. ඒ නිසා ඒ ටික පොඩ්ඩක් සකස් කරගත්තා නම් මම හිතනවා ඔය ඇවිල්ලා තියෙන බාධාව දුරු කරගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ බණ ඇසීමෙන් පසුව මගේ පර්යංකයේ අත්දැකීම් මෙසේ ලියමි. මෙතෙක් කල මම දුවන සිත ඒ තරම් වැදගත් දෙයක් ලෙස නොසිතීමි. එබැවින් ඒ ගැන ලිවීමට උවමනාවක් නොවුනි. මම තරුණ වී ඉක්මවා සිටියද සිත නිතරම අනාගත සැලසුම් කිරීමට දිවයයි. ප්‍රපංච සෑදීමට අතිදක්ෂ මම මම ඒ සිතුවිලි එල්ලී මහා දිග කතාන්තර සෑදුවෙමි. දැන් එසේ සිතුවිලි එන විටම වාගේ දැනගන්නට පුළුවන් වී ඇති නිසා මට මහා දිව්වා නේද කියා ආපසු හුස්ම දෙස බලමි. නැවත හුස්ම දෙස බලා සිටින විට සිතුවිලි එන විට ඒ දෙස බලා සිටිමි. ඒවා ඇති ඇති නැති වී යන සැටි දැකගත හැක. ඔබ වහන්සේට පින් සිදුවන්නට දැන් මම සර්ව සුභවාදියෙක් වී ඇති බැවින් මේ සියල්ල භාවනාවේ ඉදිරියට යාමට උදව් වන කාරණයක්සේ දකිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මම හිතන්නේ ලොකු සානාස තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම පොඩ පොඩ උත්සාහත් වෙන්න තියෙන්නේම ඕකයි. ඒ කියන්නේ කොහොම කොහොම හරි අපි අර සිතුවිලි වල නිමග්න වෙලා කතන්දර ගොත ගොතා ප්‍රපංච වලට යන ගතිය අඩු කරගන්නම වෙනවා. ඒක අපි අපිම තේරුම් අරගෙන මේකෙන් බාධාවත් තියෙන බව මේක කරදරයක් බව මේක නෙමෙයි නිවන් දකින්න තියෙන පාර බව තේරුම් අරගෙනම අපිම ඔතනින් අයින් වෙනවා. නිප්පපංච කියලා බුදුහාඳුර කියන්නේම නිවීමක්. ඉතින් ඒ தත්ත්වයට තමයි පුළුවන් තරම් අපේ යොමුව තියෙන්න ඕනේ. අතරම විපස්සනාවක් වර්ධනය වෙන්න තියෙන ප්‍රධාන බාධාවක් තමයි අපි නිකන් ඉන්න වෙලාවට ඔහේ කියෝ කියෝ ඉන්න ගතිය. නිකන් ඉන්න වෙලාවට ප්‍රපංච කර කර හිත හිතා හිත හිතා පැටලි පැටලි ඉන්න ගතිය තමයි අතරම භාවනාවට තියෙන ප්‍රබලම බාධාව. ඉතින් මේ ප්‍රපංච කපා හැරීම කියන එක අත්‍යවශ්‍යම වැඩක්. මොකද අපි හරි කැමති මොනමනාර හිත හිතා මොනහරි අර වික විකා ඉන්නා වගේ ඉතින් අර නිකන් ඉන්න අමාරුයි මොකක් හරි හිත හිතා ඉන්නවා. ඉතින් ඒ ගතිය පුළුවන් තරම් අඩු කළා. හිතට විවේකයක් දෙන්න අපි පුළුවන් තරම් වග කියන්න ඕනේ. එතකොට තමයි ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ආනාපාන භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත පිහිටුවා ගනිමි. ටික වේලාවක් එසේ සිටින විට හුස්ම රැල්ලේ කෙටි බවක් දැනෙන්නට විය. බාහිර සිතුවිලි වරින් වර ආවද නැවත හුස්ම රැල්ලේම හිත පිහිටුවා ගතිමි. එවිට ටික වේලාවක් හිස් අවකාශයේ දිස බලා සිටියේදී මුහුණ පුරා නලියන ගතියක්, ඇස් කසන ගතියක්ද දැනුනි. ඉන්පසු ශරීරයේ උඩ කොටස කටු අනින්නා වැනි සියුම්ව දැනුනි. ඒ ටික වේලාවක් බලා සිටියේදී පහව ගිය අතර නැවත හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. ගරු ස්වාමින්වහන්සේ උපදේශක් ලබා දෙන මෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. විශේෂ දෙයක් කියන්න නැහැ. ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ හිතේ වර්ධනයත් එක්ක ඔය වගේ පුංචි පුංචි දේවල් දැනෙන්න ගන්නවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. තේරුම් ගන්න තියෙන්නේ මේවා කොහොමත් කායික වශයෙන් තේනවා. දැන් අර හිතේ සියුම් භාවය හරහා, අවදිමත් බව හරහා, සතිමත් බව හරහා, සංවේදී බව වැඩි වීම හරහා ඔන්න දැන් මේ දේවල් දැනෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් සතුට වෙන්න පුළුවන්. දැන් දැන් ඔන්න පාරේ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියලා. ඒක බාධාවක් කරනවා වෙනුවට සතුට වෙලා ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව කරන විට වම් පාය පොළවට තබන විට සතිය පිහිටු සහ දකුණු පාය පොළවට ස්පර්ශ වන විට සතිය හොඳින් වැටහෙනවා. පාදයේ වලලු කර සහ දන හිස දක්වා චලනය වෙන සැටි දැනෙනවා. කොඳු ඇට පෙළ දිගට ලොකු වේදනාවක් හැදෙනවා. ආනාපාන සති භාවනාව. හුස්ම රැල්ල දිස බලමින් සිටින විට නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළු වෙන සැටිත් පිටවෙන සැටිත් හොඳට වැටහෙනවා. ටික වේලාවක් යන විට වර්ණ සහිත ආලෝක රැස් වලල් ඇති වී එහි මැදින් බුදුරජාණන් වහන්සේගේ රුව පේන්න පටන් ගන්නවා. තවදුරටත් හුස්ම රැල්ලේ සිඳී සිටින විට ස්වාමින් වහන්සේලා පේදියට වඩිනවා පේනවා. ගෙදරදී භාවනා කරන විටත් ඒසෙම සිදු වෙනවා. ඒ සිදුවීම් මුලාවට පත්වීමක්ද කියා සිත විස්මත් විස්මත්යට පත් වෙනවා. ස්වාමීන් වහන්සේගෙන් ඒ සිදුවීම් පහදා දෙනමෙන් ඉතා කාරුණිකව යටහත් පහත් ලෙස ඉල්ලා සිටිමි. ඔව් ඇත්තටම අපි තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ හිත සියුම් වෙන්න සියුම් වෙන්න හිතේ අපි තුමා ආනාපාන සතිය වඩනකොට හිතේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ පරිවර්තනය හරහා අපේ සංඥාව පොඩ පොඩ දුර්වල වීමේ දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි තුමු මුලින් ගොරෝසු ආනාපානයක් තිබුණා. ඉතින් හොඳට හිත එතන බැසගත්. අල්ලගන්න දෙයක් තිබුණා. නමුත් දැන් ආනාපානයේ සියුම් හරහා ඒ හිතට බැස දැන් ටිකක් අමාරු වෙනවා. සංඥාව ටිකක් දුර්වල වෙගෙන යනවා. ඉතින් මොකද එයා කරන්නේ මොකද්ද? අර හිතේ ඇතුලේ තියෙන සංඥා ටිකක් හදලා දෙනවා. ඉතින් අපි උතන්ට දැන් අහු වෙන එකයි වෙන්නේ. ඒ නිසා උතන්ට අහු නොවි තේරුම් ගන්න තියෙන්නේ අපි මේ යන පාරේ තියෙන එක බොරුවලක් තමයි ඔය සංඥා කියලා කියන්නේ. ඉතින් ඕක එක එක අයට එක එක විදිහට එන්න පුළුවන්. ඇතම් කෙනෙකුට ඔය වගේ බොහොම ශ්‍රද්ධා පැත්තෙන් බුද්ධ රූප පේන්න ගන්නවා. ඔන්න රුවන්වැලි සෑය පේුණයි කියනවා. ජයශ්‍රී මහ බෝධිය පේුණා කියනවා. චෛත්‍යයක් පේුණා කියන নানা ප්‍රකාර දේවල් කියනවා. එතකොට අපි ආනාපාන සතිය අතහැරලා මේ පෙනිච්ච දේ අගය කරමින් ඒ ඔස්සේ ගියොත් සම්පූර්ණයෙන්ම වැරදි පාරක යන්නේ. ඉතින් මෙතනදී හැබැයි එන අරමුණ හරි රසවත්. හරිම ඉතින් අගය කරන්න වටින අරමුණු එන්නේ. හැබැයි භාවනාවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. ප්‍රතිපක්ෂයි. නමුත් භාවනාවෙන් යන්න තියෙන පාර එහෙම දෙයක් නෙමෙයි. භාවනාවෙන් යන පාර හරිම ඍජුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බොහොම ඍජු පාරක් පෙන්වන්නේ. සංඥා පිටු දකිමින් යන පාරක් තියෙනවා. සංඥාවලට අහු නොවි යන පාරක් තියෙනවා. සංඥා කියන්නේ බුදුහාඳුරෝ කියන්නෙම මිරිඟුවක්. මරිචික උපමා සංඥා කියලා බුදුහාඳුරෝ උපමා කරනවා මිරිඟුවකට. මොකද මිරිඟුවක් අපි තම හිතමු නිකන් අපි නිකන් කාන්තාරයක ඉන්නකොට අපි දන්නේත් නැත්නම් මිරිඟුවක් දැකලවත් නැත්නම් වතුර ටිකක් දැක්කාම නම් ඈත අනිවාර්යෙන් අපිට ඒක නිකන් නිධානයක් දැක්කා වගේ. මොකද අපි කාන්තාරේ ඉන්නේ. ඉතින් අපි අනිවාර්යෙන් එතනට දුවගෙන යනවා. ඒක අල්ලනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන මේ සංඥාව කියන්නේත් අන්න ඒ වගේ මිරිඟුවක් මෙතෙන්දී අහුවෙන්න එපා. ඒ නිසා ඇතම් කෙනෙකුට ඔය වගේ බුද්ධ රූප වෙන්න පුළුවන්, හාමුදුරුව වෙන්න පුළුවන්, ජයශ්‍රී මහ බෝධි වෙන්න පුළුවන් ඔය වගේ පැත්තෙන් අහුවෙනවා. ඇතම් කෙනෙකුට අපි හිතමු ආනාපාන සතිය වඩමින් ඉන්නවා. එතකොට ඔන්න කවුරු හරි මැරිච්ච කෙනෙක් පේනවා. නැත්තම් යකෙක් පේනවා. ඔයගේ নানা ප්‍රකාර දේවලුත් පේනවා. ඉතින් එක එක චරිතවලට එක එක විදිහට වෙන්න පුළුවන්. හැබැයි ඔක මොකෙක් මොකක්වත් නැති අයත් ඉන්නවා. ඉතින් ඒක චරිතවල හැටි. හැබැයි ඒ නිසා අපි මේ එක එකක් පේනවනම් අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මම මේ වෙලාවේ ඇහැ වහගෙන ඉන්නේ. ඇහැ වහගෙන ඉඳදී තමයි මේවා පේන්නේ. ඉතින් අපි තේරුම් ගන්න මේ තනිකර හිතින් හදපු දෙයක් මෙතන තියෙන්නේ. හිතින් ආපු සංඥාවක් මේ තියෙන්නේ. හිතින් හදලා දීපු සංඥාවක් මේ තියෙන්නේ. ඇතුලෙන් දැන් අර හිතට ලැබිච්ච සංඥාව රූප සංඥාවක්නේ අපි අල්ලලා තියෙන්නේ. දැන් ආනාපාන කමඨහන කියන්නේ රූප කර්මස්ථානය. ඒ රූප කමඨහන තමයි දැන් සියුම් මේගෙන සියුම් මේගෙන සියුම් මේගෙන යන්නේ. ඒ රූප කර්මස්ථානේ දැන් අමාරුයි දැන් විඥාණයට බැහැ ගන්න. ඉතින් එයා මොකද කරන්නේ? ඇතුලේ තියෙන සංඥා ටිකක් දැන් ප්‍රයෝජනට ගන්න හදනවා. අන්න ඉතින් අපි අහුනොත් එහෙම අපි අන්න ඒක හරහා දැන් ආයෙත් විඥාණය බැස ගන්නවා. ආයෙත් අන්න සිතුවිලි ධාරාවක් එන්න ගන්නවා. අපි ඒ තුල සිතන්න පටන් ගන්නවා. සම්පූර්ණ මේක හොඳයි කියා ගන්නවා. අන්න ආයෙ අහුවෙනවා. ඒ නිසා ඔය දේ තේරුම් අරගෙන මේ ඇයිලා තියෙන සංඥාවක් කියලා තේරුම් අරගෙන ඒක අගේ කරන්නේ නැතුව ඒකට වටිනකමක් දෙන්නේ නැතුව නැවත ආනාපාන සතියට එන්නයි තියෙන්නේ. එතන තියෙන්නේ සියුම් බවක්. එතන තියෙන්නේ ඒකාකාරී බවක්. එතන තියෙන්නේ මධ්‍යස්ත බවක්. එතන තියෙන්නේ කාතකින් උපේක්ෂා වේදනාවක්. හැබැයි පාර තියෙන්නේ එතනයි. ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේ මාගේ සක්මන් භාවනාවේදී මම ලද අත්දැකීම් කමඨහන් සුද්ධ කරවා ගැනීම සඳහාත් භාවනාවේ වර්ධනයේ උපදෙස් ලබා ගැනීම සඳහාත් ඉතා යටහත් පහත්ව මෙසේ අත්දැකීම් වාර්තාව ඉදිරිපත් කරන්නෙමි. සක්මන් භාවනාවේදී මම පාදයේ එසවීම ඔසවනවා ඔසවනවායි මෙනෙහි කරමින් එහි මුලැමැද අග යන අවස්ථා කෙරෙහි නිරීක්ෂණය සිදු කළෙමි. එසේම පාදයේ ඉදිරියට තල්ලු කිරීමෙන් බිම තැබීමත් පිළිවෙලින් තල්ලු කරනවා යන්නත්, තබනවා යන්නත් මෙනෙහි කරමින් ඒවායේද මුලැමැද අග අවස්ථා ඊට හොඳින් නිරීක්ෂණය කළෙමි. ඊට පසු මම ඔසවනවා, තල්ලු කරනවා, තබනවා යන්න මුල් කර්මස්ථානයේ කොට ගනිමින් භාවනාව ඉදිරියට ගෙන ගියෙමි. මෙසේ කිසිදු අපහසුතාවයකින් තොරව පැයක පමණ කාලයක් සිටී විසිරීමක් නොමැතිව නොකොඩවා නිරීක්ෂණය කිරීමට හැකිවිය. මාගේ හිසේ වම් පස ඇති වූ තද වේදනාවක් නිසා සිත විසිරී ගොස් එයට අරමුණු වන බව මම දැනගතිමි. එය මා වේදනාවක් වේදනාවක් ලෙස කීප වාරයක් මෙනෙහි කළත් වේදනාවේ අඩුවීමක් සිදු නොවුයෙන් මම නැවතත් මාගේ මුල් කර්මාස්ථානයටම සිතගෙන යමින් තවදුරටත් භාවනාවේ යෙදුණෙමි. ඊට පසුවත් මුල් අරමුණේම සිත තබාගෙන සක්මනේ යෙදුණු මගේ මගේ සිත පිට ගියා පිට ගියා කියා මේ සක්මනේ යෙදුණු මගේ සිත අවස්ථා දෙකකදී නැවතත් විසිරී යන බව මා දැනගත් විට සිත පිට ගියා පිට ගියා කියා මෙනෙහි කොට ඒවා තුනී වූ පසු නැවත මුල් කර්මස්ථානයේ සිත තබා ගතිමි. ඒ අවස්ථාවේදී මාගේ හිසේ වේදනාව සංසිඳී ඇති බව නිරීක්ෂණය විය. මෙසේ පෑ කීපයක් අවස්ථා කීපයකදීද මගේ සක්මන ඉතා හොඳින් සිදු වූවගත් හොඳ සමාධියක් පැවතුණු බවත් මම නිරීක්ෂණය කළ නිසා මම මහා භූත ධාතුන්ගේ ධාතු මනස්කාරය කෙරෙහි අවධානය යොමු කෙලිමි. ඒ අනුව පහත සඳහන් ක්‍රියාකාරකම් හා සිදුවීම් තුලින් නිරීක්ෂණයන් තුලින් නිගමනයන් බැසගතිමි. සීරුවෙන් සිට සක්මන ආරම්භ කරන අවස්ථාවේදී සමාන්තරව දෙපාදයට දැනෙන බරෙහි සැහැල්ලු ගතිය සහ සක්මනේදී පාදයේ ඔසවන අවස්ථාවේදී තනි කකුලට දැනෙන බර ගතිය පටවි ධාතුවේ ගුණ දෙකක් ලෙස නිරීක්ෂණය කළෙමි. පයට පෑගෙන ගල් කැට මතින් යාමත් ගමන් කිරීමේදී දැනෙන තද ගතියත් ටයිල් මත සක්මනේදී පතුලට දැනෙන සියුම් ගතියත් කොන්ක්‍රීට් ලනු වැලි මත සක්මනේදී දැනෙන රළු ගතියත් තනකොළ මත සක්මනේදී යටිපතුලට දැනෙන මොලොක් ගතියත් යන පටවි ධාතුවේම අනිකුත් ಗುಣ හතරත් මනසිකාර කළෙමි. ඊට අමතරව එරෙන වැලි මත සක්මනේදී දෙපේට දැනෙන රළු ගතිය සහ එරෙන තෙරපෙන ගතියත් ඉතා හොඳින් නිරීක්ෂණය කළෙමි. මෙසේ සිදු කළ සක්මනේදී තෙත් සහිත ස්ථානවල දැනුණු සීතල ගතියත් රත් වූ වැලි මතදී දැනුණු උෂ්ණ ගතියත් තේජෝ ධාතුවේ ගුණයක් ගුණයන් දෙක ලෙස මෙනෙහි කළෙමි. ඊට අමතරව සක්මනේදී ශරීරයේ පුරා වැగిරෙන දහඩිය නිසා දැනුණු වැగిරෙන ස්වභාවයත් කකුලේ ඇඟිලි කරවල දහඩි නිසා ඇලවුණු සියුම් වැලි කැට නිසා දැනෙන ඇලෙන ගතියත් යන ආපෝ ධාතුවේ ගුණ ලෙස නිරීක්ෂණය කළෙමි. අවසාන වශයෙන් සක්මන් භාවනාව අතරතුරදීම හිසේ බරගතිය නිසා නාසයේ අවහිරතාවය නිසා නාසිකාග්‍රේ ගැටෙන ආශ්වාසයත් ප්‍රශ්වාසයත් යන දෙක ඉතා සියුම් ශබ්දයකින් සිදුවීම නිරීක්ෂණය කිරීමත් සමග උදරේ පිම්බීම හැකිලිම දෙස බලා සිටි විට වායෝ ධාතුවේ මෙම ගුණයන් කෙරෙහි ඊතා සියුම් නිරීක්ෂණයන්ද නිගමන කළෙමි. මෙම වාර්තාවේ යම් දෝෂයක් ඇත්නම් ඒවා නිදුස් කොට මාගේ භාවනාවේ වර්ධනයේට උපදේශ ඔබ වහන්සේගෙන් පතන්නේ. මම නම් හිතනවා ඒ කියන්නේ අපි තව ටිකක් ඒ කියන්නේ සියුම් කරලම ඒ කියන්නේ ආනාපාන සතියේ නම් ගියේ අපි තුමු සක්මන් මේ ඉඳගෙන කරන භාවනාවේදී ආනාපාන සතිය තව ටිකක් හොඳට සියුම් වෙලා ඒකාග්‍ර වෙලා හිත අපිටම හුස්ම රැල්ල සෑහෙන්න සංසිඳිලා ඒකාග්‍ර වෙලා ආවට පස්සේ ඒ ඒ ඒ හිත ඒ සමාධිමත් හිත අපිටම මේ තද ගතියට ගෙනලා තියෙනවා. අපිටම දැන් අපි අත් දෙක මෙහෙම තියන් ඉන්නවා. මෙතන දැන් පුංචි රස්නේ ගතියක් දැනෙනවා. අර එකඟ වෙච්ච හිත දැන් මේ රස්නේ ගතියට ගෙනලා තියෙනවා. තිබ්බහම අන්න එතන රස්නේ ගතිය අපිට ඒ තරම් මුලදී ලොකු දෙයක් දැනෙන එකක් නැහැ. නමුත් දැන් අර රස්නේ ගතිය දැන් මෙතෙන්ට මාරු වුණාම මේ රස්නේ ගතිය නෙමෙයි ඒකාග්‍ර වෙච්ච හිත මේ රස්නේ ගතිය හොඳට නිරීක්ෂණය කිරීම සඳහා සැරසෙනකොට ටික ටික එතන ඒකාග්‍ර වෙන්න ගත්තාම තමයි මේ රස්නේ ගතිය හොඳට තේරෙන්න ගන්නෙ. නිසා අපි මේ මෙතන තියෙන රස්නේ ගතියක් බව හඳුනා ගැනීම එකක්. ඒක තින් තේජෝ ධාතුව කියලා අපිට නම් කරන්න පුළුවන්. නමුත් අපි ඊට එහාට යන්න ඕනේ. ඊට එහාට අර ඒකාග්‍රතාවය පාවිච්චි කළා මෙතන මේ දැනෙන ඒ රස්නේ ගතිය නිරීක්ෂණය කරන්න ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් ඒ කියන්නේ අපි උතන එක එක දේවල් හඳුනා ගැනීම එක අතකින් ඉතින් මුල් අදියර කියලා කියන්න පුළුවන් මුල් පියවර කියලා කියන්න පුළුවන්. අපි තුමු අපිට තද ගතියක් දැනනවා. ඔක පටවි ධාතුව කියලා තේරුම් ගන්නවා. අපි තුමු උණුසුමක් දැනෙනවා. ඔක තේජෝ ධාතුව කියලා තේරුම් ගන්නවා. ඇත්තටම ඒ නම මතක් කර ගැනීම නෙමෙයි මෙතන අපේ අභ්‍යාසය වෙන්නේ. නම මතින් අපිට ඕක මතක් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ කොහොමද මේ තේජෝ ධාතුව තව ටිකක් ලං වෙලා බලන්නේ. එතන ක්‍රියාකාරීත්වය අපි වටහා ගන්නෙ කොහොමද? හට එතන ඒ ඒ තද ගතිය නැත්නම් උණුසුම් ගතිය කොහොමද ඒක එතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය මේ මේ එක මට්ටමේම තේනවද නැත්නම් මේක ඇත් වෙලා වෙනස් වෙලා යනවද අනේ මේ මුහුණුවරකින් තමයි අපි තව ටිකක් මේ දිහා දැනුවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා කළා තියෙනවා. හොඳයි. පොඩ්ඩක් තව ටිකක් ඉස්සරහට යන්න මේ කියන්නේ නම් ටික එතෙන්ට එතෙන්ට දා ගැනීමම නෙමෙයි උතන වැදගත් වෙන්නේ. එක එක අපේ අත්දැකීම් වලට අදාළ ඒ නම් ටික දා ගැනීම ඉතින් අපි දැනගන්න අවශ්‍ය මේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉන් එහාට ගිහිල්ලා ඒ දැනගන්නා දෙයට මොකද වෙන්නේ? එතන තව ටිකක් සමීප වෙලා බලන්න තමයි යන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඊළඟට ධර්මදේශනාවට සම්බන්ධ ප්‍රශ්න දෙකක්. ඔව් මම නම් බණ ඇහුවේ නැහැ මේ මොකක්ද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට වයස අවුරුදු 25 දී පමණ අහම්බෙන් මාදුට පින්තූරයක් වෙත මගේ සිත දිව ඊයේත් අදත් ඔබ වහන්සේ ධර්ම දේශනාවට සවන් යොමු කරගෙන සිටින විට මා නොයසිලිමත් වීමි. සමාන කොටු වලින් යුත් එකම ප්‍රමාණයේ බුද්ධ රූප වලින් යුත් ලොකු රූපයකි. මෙම රූපය එක එල්ලේ බලා සිටින විට තප්පර ගණනකදී ලොකු බුද්ධ රූපයක් Tamange ඉදිරියේ මැවී පෙනේ. මෙම රූපය කසින නිමිත්තක් ලෙස තෝරා ගැනීම නිවැරදිදයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔව් සාමාන්‍යයෙන් දැන් කසිනවලදී ඉතින් වර්ණ කසිනය ගන්න පුළුවන් උතෙන්ට. ඒ කියන්නේ බුද්ධ රූපයක තියෙන අපිට මේක කහ පාට වගේ නම් ඉතින් මෙතන ඒ කසිනයට දාන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් නම් බුද්ධ රූපයක්ම නෙමෙයි ඔතෙන්ට ගන්නෙ. මොකද බුද්ධ රූපයේදී අපේ හිත සද්ධා පැත්තට නැඹුරු වෙලා, බුද්ධානුස්සතියක් පැත්තට නැඹුරු වෙලා හිතේ සිතුවිලි පැත්තකින් යන්න පුළුවන්. නැත්තම් බුද්ධානුස්සතිය. අනුස්සතියකට යන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් කසින පැත්තදී වර්ණ කසිනයක් වගේ දෙයක් ගන්න යනකොට ගන්නේ හුදු වර්ණේ පමණයි. ඒතකොට තියෙන්නේ ටිකක් හරි මධ්‍යස්ත බවක්, උපේක්ෂාසහගත බවක්, හිත නිශ්චල නිශ්චල වෙච්ච බවක් එතන තියෙන්නේ. ඒ නිසා ඉතින් බුද්ධ රූපයක් කසිනයක් විදිහට පාවිච්චි කිරීම කියන එක සාමාන්‍ය නම් තරම්ම යෙදෙන වැඩක් නෙමෙයි, කෙරෙන වැඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි කසින يعني ඒ වර්ණය හදාගෙන ඒ එතනින් තමයි අපි මේ සංඥාව ගන්න. හැබැයි ඉතින් අපි හිතමු බුද්ධ රූපේ මැවෙන බුද්ධ රූපේ අපි හිතමු තියෙනවා නම් අපිට සිවුරක් එතන පේන්න තියෙනවා නම් ඒක කහ පාටක් හිතින් ගන්න පුළුවන් නම් අන්න ඊට පස්සේ බුද්ධ රූපේ අයින් කළා. දැන් කහ පාටේ තමයි හිත තියන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස අප යන මෙම් ප්‍රතිපදාවේ උදේවැය ගුණය හා බංග ඥානය අවකාශයට හිතපත් වූ පසු කිනම් ස්ථානයේ ඉදිරියට හමු වේද ගෞරවයෙන් පාදා දෙන්න ඔබ වහන්සේට නිර්වාණය මේ ආත්මයේදීම අවබෝධයේ පිණිස මෙම කුසලය හේතු <laughs> අවකාශයට හිතපත් වූ පසු අවකාශයටපත් වුණාට පස්සේ බංග ඥානෙ හිනා හිටියානවා. උදේ. ඇත්තටම මම දන්නේ මෙතන මේ අවකාශය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා. සමහරවිට මේ දැන් කෙනෙක් හිත අරමුණ ඇසුරු නොකරන ස්වභාවයද දන්නේ මේ අවකාශය කියලා කියන්නේ. ඕන්න ඉතින් ටිකක් විස්තර කරන්න පුළුවන් කාගේද ප්‍රශ්නේ කියලා දැනගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඉතින් අපි අතහැරලා දානවා. <laughs> නැත්නම් අතහැරලා දාලා හෙට ලොකු සනසෙන් අහන්නයි තියෙන්නේ. හොඳයි. තේරුවන් සන්න. සර්. සර්. ආනාපාන සතිය තමයි මුල් කර්මස්ථානය. හරි. ඊට පස්සේ සියුම් වෙලා ගිහිල්ලා අරමුණු නැති තැනකට එනවා. ඔව්. ඊට පස්සේ සනස ඒක තමයි සනස මේ අදහස් කළේ. ඔව්. ආහා. ඒකට මහත්තයා කොච්චර කාල දැන් භාවනා කරනවද? ටික කාලයක් කරනවා සනස මේ අවස්ථාව. ඒ කියන්නේ මාස 4 5ක වෙලේ ඉඳලා. නෑ මාස 4 5ක ඉඳන්ද භාවනා කරන්නේ මට මතකයි හැබැයි මහත්තයා දැන් මම කල් දැකලා තියෙනවා. ඊට කලින් ඉඳලා කරනවා. අවුරුදු 3 4ක් ඈ අවුරුදු 3ක් 4ක් තිස්සේ භාවනා කරනවා කරනවා ඊට පස්සේ මට කරපු භාවනා ටිකක් මට විස්තර කරන්න ගොඩාක් සන්නස මම ධාතු මනසිකාරී පැත්තට තමයි ගොඩාක් මාර වැඩි බර නැටි හරි ඒ කියන්නේ ආනාපාන සතිය ටිකක් වඩලා ඊට පස්සේ ධාතුන් දිහා බල බල හිටියද? ධාතු ලක්ෂණ මතු කරගත්තා. ධාතු ලක්ෂණ දිහා බලමලා හිටියා. ඔව්. නමුත් දැන් මේ මේ අවස්ථාවේදී මේ රිට්‍රීට් එකේ සමස ආනාපාන සතියම තමයි ව්‍යා කරේ ධාතුවට ඒකට වැඩි අවධානයක් මම යොමු කරේ නැහැ. නමුත් ධාතු මානසිකාරයේ ගොඩාක් හිත කැමති. හිත කැමති. දැන් දැන් උතර දැන් තියෙන තත්ත්වය මොකද්ද? දැන් සනස අරුමුණ කියන්නේ හිතන ආනාපාන සතිය සිහින් වෙලා අරුමුණ නැති අවස්ථාවකට එනවා. හරි. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී සනස අර පැයක් ඉතර සක්මන් කරනකොට දැනෙන ගතියක් සාමාන්‍යයෙන් අරුමුණ නැතුව ඒ අවස්ථාවක් එනවා. එනවා. ඒ කියන්නේ දැන් සක්මනේදිත් ඒ කියන්නේ හිත يعني සක්මන සිද්ධ වෙනවා හිත අරමුණු නොගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. තියෙනවා. හරි. ඊට පස්සේ ඉඳගෙන ඉන්න එකෙදි තානාපාන සතිය හරහා යනවා. ඊට පස්සේ හිත අරමුණු වලින් තොර වෙන්න තත්ත්වයකට එනවා. ඒ. හරි. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී කොහොමද දැන් හිතේ තත්ත්වය? එදිනදා ජීවිතේ සම්පජාන්‍ය භාවනාව වඩනවා සනන්ස. ඔව්. හිත අරමුණු බහුලද නැත්නම් හිත නිතරම කතා කරනවද? නෑ නෑ. කතා කරන්නේ නෑ. දැන් නිශ්ශබ්දයිද? නිශ්ශබ්දයි. දැන් අපිට ඇවිදින කොටත් හිත තියෙන නිකන් අතර වෙලා වගේද? ඒ සනස ගොඩාක් වෙලාවට කයට හිත යොමු කරගන්නවා. කයේ තමයි හිත පවත්න්නේ අනිත් ගොඩාක් වෙලාවට වැඩ කටයුතු කරගෙන යනකොට. හොඳයි. ඕක තමයි දෙකට යන්න තියෙන්නේ. ඔතෙන්දී අපිට ඒ කියන්නේ දැන් උදේවය කියන එක ඉතින් ඇත්තටම මේ ඕකට එන්න කලින් අපි හිතමු අපි ධාතු මනසිකාරයක් කරනවා කියලා. ධාතු මනසිකාරය වඩද්දී අපි තුමු මේ තද ගති, රළු ගති, උණුසුම් ගති මේ වගේ নানা ප්‍රකාර ධාතු ලක්ෂණ තියෙනවා. ඒවා දිහා බලන්න බලන්න ඒවා පෙන්වන්නෙම يعني ඒවැදී මුලදී තමයි අපිට ඔය ඒවට ආවේනික ලක්ෂණ ටික අහුවෙන්නේ. පෞද්ගලික ලක්ෂණ ටික අහුවෙන්නේ. හැබැයි ඒ ටික හොඳට බලමින් ප්‍රකට කරගනිමින් ඉන්නකොට ස්වාභාවිකවම හිත යනවා මේ මේ පොදු ලක්ෂණ වලට. පොදු ලක්ෂණ වශයෙන් තියෙන එක අනිත්‍ය ස්වභාවය ප්‍රකට වීම, ඇතිවීම නැතිවීම ස්වභාවය ප්‍රකට වීම, ඊළඟට මේකේ තියෙන පෙළන ගතියක් ප්‍රකට වීම, මේවා අපිට කිසිසේත්ම පාලනය කරන්න බැරි ස්වභාවය ප්‍රකට වීම, ඔය හරහා ඔන්න ටික ටික ටික ටික ත්‍රිලක්ෂණේ වැටෙන්න ගන්නවා. ඉතින් මේකේ මේක ඉතින් අපිට හොඳට විශේෂයෙන්ම ඇතුවීම් නැතිවීම් ස්වභාවයෙන්ම සමුදේ වය ස්වභාවය ප්‍රකට වීමම හරහා තමයි ටික ටික උදේ වය පැත්තට යන්නේ. උදේ අභ්‍යාවන පස්සනාවක් සිද්ධ වෙන්නේ ඒ අපි දැන් මෙතන දැන් ධාතුවේ නමක්වත් අපිට මතක නැහැ. මොකද්දෝ එකක් බලබලා හිටියා. දැන් වෙන මුළු ලෝකෙම අමතකයි මේ කයත් අමතකයි. හැබැයි මොකද දැනීමක් තියෙනවා. ඒ දැනීමේ තියෙන්නේ ඇතුවීමක් නැතිවීමක් පමණයි. එතන තියෙන ආයි මොකක්වත් නමක්වත් මතක නැහැ. මුළු ලෝකෙමත් අමතකයි. දැන් මෙතන තියෙන හුදු දැනීමක් පමණයි. හැබැයි ඒ දැනීමත් නිකන් ඉන්නව නෙමෙයි. ඒ දැනීමත් වේගෙම ඇති වෙලා නැතිලා යනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අන්න එතනදී හොඳ උදයක් උදේවය ස්වභාවයක් තමයි අපිට වැටහෙන්නේ. ඔව්. එතන එතන ඒක හොඳට බලබලා ඉඳද්දී අපි හිතමු ඒකේ දැන් ඇති වෙන පැත්ත අතහැරිලා ඊට පස්සේ මතුවෙන මතුවෙන එකේ නැති වෙන පැත්ත නම් ප්‍රකට වෙන්න ගන්න. වය පක්ෂය නම් ප්‍රකට වෙන්නේ අන්න භංග පැත්තකට යනවා. ඊට පස්සේ දැන් අර අර එක අරමුණක් කියලා නෙමෙයි දැන් අපේ හිත යොමු කරන හැම තැනම තියෙන ඔන්න නැතිවීමක් ඡේවීමක් නැති වෙලා යාමක් වයපැත්ත අන්න එතකොට මේ පැත්තෙන් බංග පැත්තකට තමයි යන්නේ ඒක ඒ කියන්නේ උදේවය හරහා තමයි ඉතින් බංග පැත්තකට මේ යන්නේ දැන් ඒක හැබැයි පොඩ්ඩක් එහාට ගිහිල්ලා තමයි හිත අර වගේ අරමුණු වලින් තොර ස්වභාවයකටත් එන්නේ අරමුණු වලින් තොර ස්වභාවයට ඉඳද්දී මෙතන එහෙම එකක් නැහැ හැබැයි අරමුණු වලින් තොර ස්වභාවයේ ඉන්නකොට නැවතත් මතුවෙන්න පුළුවන් ඒවා. අරමුණෙන් තොර ස්වභාවය කියන්නේ එකක්. ඒක ඉන්දැද්දී අපි හිතමු ආයෙත් හිත ගියා මොකක් හරි ඔන්න සිතුවිල්ලකට ගියා. ඒ සිතුවිල්ලත් ඇතීමක් නැතිවීමක් වශයෙන් දක ගන්න පුළුවන්. අන්න එතන උදේවයි බලන්න පුළුවන් අපිට. ආයෙත් ඉතින් ආයෙ එන්නේ මේ මොකොත් කියන්නේ අරමුණු නොගන්නා අරමුණු උපාදාන කරගන්නේ නැති ඇසුරු නොකරන ස්වභාවය තමයි ආපහු එන්නේ යා. සනසේතුර කයේ හැම තැනම ධාතුන් ප්‍රකට කර ගන්න අවශ්‍යද නැත්නම් ප්‍රකට කීප තැනක් විතරයිද නෑ දැන් දැන් මට්ටමේදී දැන් ඕමනාවෙන් ප්‍රකට කරන්න අවශ්‍ය නෑ දැන් හිත අරමුණු يعني අපිට අවශ්‍ය වෙන්නේ මුලදී ඒකාග්‍රතාවයක් හදාගෙන ඒ ඒකාග්‍රතාවය මුල් කරගෙන අපි පාවිච්චි කරන මේ මතුවෙන මතුවෙන අපිටම ධාතු ලක්ෂණ දිහා බැලුවා ඒ බලන්න බලන්න බලන්න හිතේ ප්‍රඥාවක් වැඩෙනවා ප්‍රඥාවක් වැඩුණා නම් එයා අතහරිනවා අතහැරියට පස්සේ අන්න හිත හිත එන්නේ අර අනිසිත භාවයකට අනිසිත භාවයට තමයි එන්නේ දැන් ඒ අනිසිත භාවය දැන් අපි වර්ධනය කරන්න ඕනේ. නැතුව දැන් අපි අනිසිත භාවයත් අතහැරලා නැවතත් එතෙන්දිත් අපි ඌමනාවෙන් උදේ බලන්න යනවා කියන එක වැරදි. ඉන්නේ අවශ්‍ය නැහැ. දැන් මේ අනිසිත භාවයේ හිත පවත්වන්න තමයි අපි මුල් තැන දෙන්න ඕනේ. අනිසිතතාවයට අපි මුලින් යන්නේ ටිකක් ගැඹුරු සමාධියකින්. තන් හොඳ වීරයකින් යන්නේ. දැන් බලන්න තියෙන්නේ කොහොමද මේ தත්ත්වේ පවත්වන්නේ අඩු සමාධියකින්, අඩු වීරයකින්. එතකොට අන්න තව තව හිත යනට යටට යනවා. තව තව නිකන් ගැඹුරු මට්ටම් වලට යනවා. එහෙම නැත්නම් හිතේ කෙලෙස් මතුවෙන්න ගන්නවා. ඒ කෙලෙස් දැක දැක අයින් කරන්න ඕනේ. හිත උපාදාන දැන් බුදුහාඳුර කියන්නේ ඒකනේ. අනිසිතෝච විහෙරති රචකින්චි ලෝකේ උපාදී. දැන් මේ අනිසිතව ඉන්න බලන්නේ දැන්. අනිසිතව හැකිතාක් වාසය කරනවා. හැබැයි එහෙම වාසය කරනකොට හිත නැවතත් පරණ පුරුද්දට ගිහිලා උපාදාන කරනවා. උපාදාන කරාම අන්න බුදුහාඳුර කියනවා රචකින්චි ලෝකේ උපාදී. මේ ලෝකේ කිසියක්වත් උපාදාන කරන්නත් එපා. ඉතින් අපි තේරුම් ගන්නවා සතියෙන් පෙන්ලා දුන්න ඔන්න ආයෙත් ගිහිල්ලා මෙයා අහුණා. ආයෙත් ගිහිල්ලා එකක් ඇල්ලුවා කියලා සතියෙන් පෙන්ලා දෙනවා. පෙන්ලා දුන්න පස්සේ ඔක අතහරිනවා. අතහැරලා අන්න එනවා. චිත්තානුපසනාවක් කියන්නේ අපි මුලින්ම කතා කරපු ප්‍රශ්නේදී ඔප්පේ කතා කළේ. අන්න ඒ වගේ චිත්තානුපසනාවකට යන්නේ මේක අතහැරියා ආයෙත් අන්න අනිසිත භාවයටපත් වෙනවා හිත. ඒ නිසා අර මේ අනිසිත භාවයටපත් වෙන්න කලින් අපි අර අර ආපු අරමුණේ එකwidehatකින් අපිට උදේවය බලන්න පුළුවන්. නැත්තම් එයා නැති වෙලා ගිය හැටි බලන්න පුළුවන්. බංග පැත්ත. බලලා මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඔය ගමන තමයි දිගට යන්න තියෙන්නේ. හොඳයි. අවසරයි හාමුදුරනේ. මම හාමුදුරන්ගෙන් තමයි ඇත්තටම අර භාවනාවේ මට ගොඩක් අමතක වීම තිබුණා. ඔෆිස් එකේ වැඩ, ගෙදර වැඩ ඔක්කොම අමතක වෙලා, يعني හැමෝගෙම අයින් වෙන ගතියක් මගේ තිබුණා මං හාමුදුරුවොත් එක්ක කිව්වා මට මතකයි. භාවනාව නවත්තන්න වගේ තමයි මං හිතුවේ මට හැමදේම අමතක වෙන්න හොඳයි. ඊට පස්සේ හාමුදුරුවෝ දිගටම කරගෙන යන්න කියලා කරගෙන ගියා. දැන් ඇත්තටම අවශ්‍ය දේ මතකයි. හොඳයි. මේ අර ගොඩක්ම සමාජයෙන් ගොඩක්ම අයින් වෙලා වගේ ඉන්න ගතියක් මගේ දවස්වල තිබුණා. මොකද ඒක හරි කරදරයක් වගේ තිබ්බා. දැන් ඒකත් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ ආමුදුරනේ මම අර වේදනානුපස්සනාව කරගෙන යද්දි මම ආමුදුරන්ට කිව්වා මතක ඇති. කෙන්ඩ පෙරලිලා ඒක දරාගෙන හිටියා විනාඩි 5ක් විතර අඳුරෙද්දි. ඊට පස්සේ මට ආමුදුරෝ කිව්වා දැන් ඒක නවත්තන්න. කියන්නේ කයේ ප්‍රකට වෙන ලක්ෂණ ඔක්කොම බල බල හිටියා. ඊට පස්සේ චිත්තානුපස්සනාව පැත්තට යන්න කියලා. ඊට පස්සේ මම එන සිතුවිලි දිහා බලාගෙන ඉඳලා ඒ සිතුවිලි අතර ગેප් එක වැඩි කරගත්තා. හරි. මේ දක්වාම එහෙම තමයි කරගෙන ආවේ. ඒ කියන්නේ හැමදෙනි සිතුවිලිත් එනවා යනවා. හිටපු ගමන් ඇඟේ දැනීමුත් එනවා යනවා. උස්මරල්ලත් එනවා යනවා. ඒවා නවතින්නෙත් නෑ. එන්නේ නැතු වෙන්නෙත් නෑ. එනවා යනවා. සිතුවිලි එන වේගය ගොඩක් අඩු වෙලා තියෙනවා. හැබැයි සමහර දවසට වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. මේ දක්වාම අද දක්වාම චිත්තානුපස්සනාව තමයි මම වඩාගෙන ආවේ. හරි. මේ අද මේ හවස භාවනා කරා මම තුනට විතර අන්න එතෙන්දි සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ භාවනාවේ හතරට කලින් මට තේරිච්ච විදියට මුළු ඇඟම විනාඩි ගාණක් දරුණු විදියට ගැසෙන පටන් ගත්තා. එතෙන්දිත් හිත දිහාද මුලින් බල බල හිටියේ. ඔව් හිත දිහා බල බල හිටියේ. හැබැයි කොයි වෙලාවකවත් කිසිම දෙයක් නැතුව ගිහිල්ලා ගොඩක් වෙලා ඉන්නේ නැහැ. මොනවා හරි එනවා යනවා. හරි. හුස්ම රැල්ලත් එනවා යනවා. සිතුවිලිත් එනවා යනවා. හැබැයි සිතුවිලි ඔස්සේ යන්නේ නැහැ. හරි. හාමුදුරනේ මට ඉස්සරහට මොනවද කරගෙන යන්න ඕන. දැන් ඒ කියන්නේ මෙහෙමයි කියන්න තියෙන්නේ. දැන් සිතුවිලි දිහා බලන්න පුළුවන් සිතුවිලි වලට අහු වෙන්නේ නැහැ දැන්. අහු වෙන්නේ නැහැ සිතුවිලි දැන් එනවා ඒවා නිකන් එනවා පමණයි අපි ඒ දිහා දැනුවත් වුනහම ඒගොල්ලෝ යනවා යනවා. දැන් එතකොට දැන් අපි හිත දිහාම අපේ මාතෘකාව ගත්තොත් හිතේ තියෙන ස්වභාවය ගැන කතා කළොත් හිත කොහොමද දැන් නිස්කලංක වෙලා? ඔව්. ගොඩක්ම තියෙනවා. ඒ කියන්නේ අර ඒ දවස්වල හැමදේම මම භාවනාව නවත්තන්න හැදුවනේ මට. යතුරු තියෙන මත්තන මතක නැහැ ඔෆිස් එකේ වැඩ කරගන්න බෑ. ඒවා උනාට දැන් ඒ හැමදේම හොඳට වෙලා තියෙනවා. නමුත් ඒ භාවනාව නවත් දැන් දැන් හොඳ හොඳ අතට වෙලා තිනවා කියලා දැන් ආයෙත් අපිට සමාජයේ ඉන්න පුළුවන් තත්ත්වය ඇවිල්ලා තියෙනවා. තියෙනවා. තියෙන හැබැයි දැන් ඒ ඒ ඉන්නේ අර කලින් හිටියම විදිහට නෙමෙයි දැන් ඉන්නේ. දැන් අපි තුමු භාවනා කරන්න කලින් සමාජයේ අපි හිටියානේ ඔෆිස් එකේ කටයුතු කළා. කරා. ඒ ඉතින් තනිකර සිතුවිලි බහුලව තනිකර ඉතින් අපි වෙන ලෝකයක ඉන්නවා වගේ තමයි ඒ හිටියේ. ඔය ආතතිය පොඩ්ඩක්වත් නැහැ. උපරිමයෙන්ම තමයි ආතතිය උපරිමයෙන් ඉඳින්මින් තමයි ඒ අපි කටයුතු කළේ. දැන් ඔන්න අපි භාවනාවක් කළා. දැන් ඔන්න විපස්සනාවක් කළා. දැන් ඔන්න අපි දැන් අපි නැවතත් ඔන්න ඔෆිස් එකේ වැඩ කරනවා. දැන් ඉන්නේ ආත්තිකින් තොරව. හිතේ කතාව අඩු වෙලා. අඩු වෙලා. හැබැයි ඒත් මේ කියන්නේ කාර්යාලීය කටයුතු හරහා අනිත් ඈතේ කටයුතු කිරීම හරහා හිතේ යම් පමණක මේ ආතතියක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ හැදෙන්න පුළුවන්. මේ කියන්නේ 100%ක් නෙමෙයි, කලින් මට්ටම නෙමෙයි. හැබැයි දැන් ඒ කියන්නේ ඒ හරහා තමයි අපි තව ටිකක් සුද්ධ වෙන්නේ. දැන් කියන්නේ කය දැන් නිවැරදි කරන්න බෑ අපිට. මේ කය කොහොමත් ඉතින් මේකේ වේදනාවන් එනවා, ලෙඩ හැදෙනවා. මේක ඉතින් අපිට නිවැරදි කරන්න බෑ. දැන් තියෙන්නේ හිතම නිවැරදි කරන්නයි තියෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ දැන් බලන්න තියෙන හැම තිස්සම දැන් හිතේ ස්වභාවය කොහොමද? නැවත නැවත නිකන් දවසේ හැමතිස්සම හිත ගැන අවධානයෙන් ඉන්නවා. හිත ගැන අවධානයෙන් ඉඳද්දී අපි හිතන්නේ දැන් කවුරු හරි එන්න කතා කරනවා. අපි අකමැති වෙලාවක කතා කරන්නේ. එතකොට අන්න හිතේ පොඩි අකමැත්තක් ඇති වෙනවනේ. දැනෙනවා ඒක. ඒක දැනෙනවා මේක අකමැත්තක් කියලා. නමුත් ඒක ඊළඟට අවශ්‍ය දේ කතා කරන්න වෙනවා. මහජන සම්බන්ධතා අංශයක මම ඉන්නේ. ඒතර කතා කරන්න වෙනවා. නමුත් අර කාලෙදි මට ඒ රස්සාව කරගන්න බැරුව ගියා. හරි. ඒ වුණාට අර හාමුදුරුවෝ නිසා මම දිගට මේක කරගෙන ගියයින් ඇත්තටම ඒ කියන්නේ අමතක වීම වුණාට අමතක වුණාට මම ඉන්නේ හොඳ තැනක. මනසට හරි සහනයක් තිබුණා. නමුත් වැඩ කරගන්න බැරුව ගියා. හරි. දැන් ඕක ඒක ඒ ඒ අර ඔතන තියෙන අර සංක්‍රාන්ති අවස්ථාවක් තියෙන. අපි මේ දැන් සම්පූර්ණයෙන්ම ස්වාභාවික වෙලත් නැහැ. හැබැයි මෙතන භාවනාවෙන් දැන් මේක ඔක්කොම අතහරිනවා දැන්. ඔක්කොම එක අරමුණක්වත් අල්ලන්නෙත් නැහැ. ඉතින් මතකෙ හිටින්නෙත් නැහැ. හැබැයි මේක ටික ටික ටික ටික ටික සමනය වෙලා එනවා. එතකොට අන්න කියන්නේ කලින්ට වඩා මතකයක් ඉන්න ගන්නවා. කලින් අවශ්‍ය දේ හොඳට මතක තියාගන්න. හොඳට මතක හිටින්න. ඉතින් ඒ තත්ත්වෙට ඉතින් අර මේ අතරමඟදී අපි අතරලා දැම්මොත් හරි පාඩුවක් වෙන්නේ. හරි අපරාධයක් වෙන්නේ. අතරා දානම තමයි හම්තුනේ හැදුවේ කරගන්න බැරුව ගියා මට. ඒක තමයි. ඊට පස්සේ දැන් අපි මෙතෙන්ට ආවට පස්සේ දැන් දැන් හැබැයි හිත පුළුවන් තරම් ඒ ඒ ඒ කටයුත්ත කරද්දී කරන්න අවධානයෙන් කරන්න හැබැයි පුළුවන් තරම් හිත විවේකයෙන් තියාගෙන කරන්න. හැබැයි ඒ කටයුතු හරහාම Tamanට තේරෙවි තාමත් ඔන්න අපිටම අපි අකමැති දේවල් සිද්ධ වෙනවා අපි අපි බලාපොරොත්තු නොවන විදිහට ඒ මිනිස්සු ඇවිල්ලා කතා කරනවා අපිට يعني අපිටම හිත රිදෙන දේවල් කියනවා ඒව හරහා හිතේ ගැටීම් ඇති වෙනවානේ. හිතේ අම් يعني දවසේ අපි වැඩ කටයුතු ටික කළා, ගෙදරාවට පස්සේ ආයෙත් නිකන් හිත දිහා හැරිලා බැලුවාම හිතේ ගොඩනැගිච්ච මාතතියක් තියෙන්න පුළුවන්. නෑ හැමදෙම ඒක ගොඩක් වෙලාට ඒක එතනින්ම අතහැරිනවා. අතහැරලා. වඩා හොඳයි. ඒක තමයි වෙන්නත් ඕනේ. අපි එතන එතන ආතතියක් නොගෙන ඒ සිද්ධි ටික එතනම අතහැරියා නම් බැරි වෙන වෙලාවලුත් එනවා. ගොඩක් වෙලාවට අතහැරගන්නවා. එතන එතනම අතහැර ගත්තනම් වඩාම හොඳයි. නමුත් අපේ කෙලෙස් ස්වභාවයන් අනුව එකතු වෙන්න පුළුවන්. කියන්නේ යම් යම් සිද්ධි හරහා එකතු වුණොත් අන්න ඒ ටිකත් අතහරින්නයි තියෙන්නේ. මම මේ ටික රැක ගන්න කියනව නෙමෙයි. කියන්නේ ඒවා එකතු වුණොත් අතහරින්නයි තියෙන්නේ. පුළුවන් තරම් ඒ කියන්නේ අපිට දැන් විපස්සනාවක් වැඩෙන්නේ දැන් මේ අර හිත නිකන් ඉඳීම තුළ නෙමෙයි දැන් වැඩෙන්න තියෙන්නේ. දැන් වැඩෙන්නේ එකාතකින් අපි මේ ගනුදෙනු කරද්දී හිතේ ප්‍රතික්‍රියා දක්වීම කොහොමද? කොහොමද නිකන් එකපාරට මිනිස්සෙක් ඇවිල්ලා මොන හරි දෙයක් කියද්දි කොහොමද හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? නොරුස්නා ගති පහළ වෙන්නේ කොහොමද? නැත්නම් අපි කැමති කෙනෙකුට එකපාරට ඇල්මක් ඇති වෙන්නේ කොහොමද? ඒවා තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැනෙනවා දැන් තරහක් එන්න පටන් ගන්නකොට දැන් මට එන්නේ තරහක් කියන එක දැනෙනවා. හරි. කියන අර ඒ දවස්වල හුස්ම රැල්ල පටන් ගන්න තැන බලන් ගොඩක් කල් බලන් හිටියානේ. අන්න ඒ වගේ තරහක් එන්න එනකොට පුතාට උනත් ලොකු බැඳීමක් එනකොටම මේක නවත්ත ගන්න ඕන කියන මට්ටමට මට එනවා. දැන් ඒකෙත් ඒකෙත් බලන්න ඒ කියන්නේ බැඳීමක් ඇති වුනහම උනත් තියෙන බරගතිය තේරුම් ගන්න. ආතතියක් තියෙනවානේ දැන් ඉන්න බොහොම සරල ඩොබැදිච්ච, පැටලිච්ච නැති ස්වභාවයත් එක් ස්වභාවයට සාපේක්ෂව අරමුණක් එක්ක අපි ඉන්නකොට අරමුණ ග්‍රහණය කරපු වෙලාවේදී, උපාදානය කරපු වෙලාවේදී තියෙන ඒ රළු බව. එතන තියෙන බරගතිය, පැටලිච්ච ගතිය තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තා නම් අන්න ආයේ හිත බරක් නිකන්. අනවශ්‍ය බරක් නෙමෙයි ඔළුවේ තියන් ඉන්නේ කියලා නැත හැරියා. නැතැල්ලා ආයෙත් අර බර අඩු ස්වභාවයට ආතතියෙන් තොර ස්වභාවයට යනවා. එතකොට හාමුදුරනේ සමහර වෙලාවට සමහර ඒවා ගොඩක් ලොකු එකක් ආවහම අර ටක් ගාලා හිතෙන්නේ නැති වෙනවා. එතකොට ආයෙ මං හුස්ම රැල්ලට හිත දා ගන්නවා. ඒක හරිද? නෑ. ඕනේ නෑ දැන් හුස්ම රැල්ලක් ඕනේ නෑ. දැන් හිත නිකම්ම තියන්න. හිත හිතට බොහොම විවේකයෙන්ම ඉන්න දෙන්න. ආයෙ අරමුණකට අරමුණක් අස්සට දාන්න අවශ්‍ය නැහැ දැන් හිත. හිත හිතටම ආවේනික යාගේ ස්වාධීනත්වයක් තියෙනවා. හිතටම පුළුවන් සතියෙන් ඉන්න ආරමුණකින් තොරව. එතෙන්ට තමයි බුදුහාමුදුර කියන්නේ අනිසිත ස්වභාවයක් කියලා. අන්නේ අනිසිත ස්වභාවයේදී මූල කර්මස්ථානයක්වත් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඉදිරියට මොනවද හම්බෙන්න කරගෙන යනවා? කරගෙන යන තින් තින් ඕකම තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් මේ මේ தත්ත්වය පවත්ව පවත්වන්නව අපි බලන්න ඕනේ දිගටම. දැන් අපේ හිතේ යථා ස්වභාවය තමයි මතුවෙන්නේ. යථා ස්වභාවය බුදුහාමුදුර කියන්නේ මේ පබස්සරයි. පබස් ප්‍රබාසර සභාවක් මේකේ තියෙනවා. හැබැයි මේ ඉදියෙන් ආපු මේ කෙලස් තට්ටුවෙන් මේක ආවරණය වෙලා තියෙන්නේ. ඉතින් මේ කෙලස් තට්ටුව තමයි දැන් මේ තුනී වෙවි තුනී වෙවි තට්ටු තට්ටු ගැලවි ගැලවි යන්නේ. ඉතින් ඉතින් ඒ ඒ තට්ටු තට්ටු ගැලවෙන්නේ එක එක සිදුවීම් හරහා. අපිට ඒක පාලනයක් කරන්න අමාරුයි. අපිට මේක ස්පීඩ් කරන්න කියලා ගහගෙන යන්න බෑ. ඒක යම් යම් දවසේ දින ක්‍රියාකාරීත්වය හරහා හේතුඵල ධමයක් හරහා මේක ගැලවෙනවා. එක එක දේවල් සිද්ධ වෙනවා. එතකොට අන්න දරාගෙන ඉඳීම හරහා, ඉවසීම හරහා බුදුහාඳුර කියන්නේ ආශ්‍රයයන් ඡේකරන හැටි සබ්බාසෝ සූත්‍රයේදී එහෙම. සමහර දැන්වල ඉවසන්න සිද්ධ වෙනවා. ඉවසීම හරහා යන්තම් ගොඩ දාගන්න. සමහර තැන්වලදී ඔන්න අපි තමු භාවනාව හරහා කරගන්න. ඒ කියන්නේ හිත හුඟක් වික්ෂිප්තයි යන ආහිතට යන නිස්කලංක කළා ආයෙ පොඩ්ඩක් තැම්පත් කරලා කරගෙන යනවා. අපි තුමු ඇතම් වෙලාවට ඔන්න යෝනිසෝ මනසිකාරයක් කරහා දැන් මේක මෙහෙම වුණා දැන් දෙයක් නැහැ කියලා ඉතින් එහෙම පොඩ්ඩක් යෝනි මනසිකාරයක් පවත්තලා අතහැරලා දානවා. අන්න ඒ වගේ හිත පුළුවන් තරම් ආතතියෙන් තොරව පවත්තන්න. නිකන් භාවනා කරද්දිත් බලන්න නිකන් සමස්තයක් වශයෙන් හිත දිහයි කය දිහයි බැලුවාම Tamanට තේරෙනවා නම් කොහේවත් නිකන් ආතතියක් ගොඩ නැගිලා තියෙනවා. නිකන් හිත නිකන් පොඩ්ඩක් නිකන් බර වෙලා තියෙනවා. නිකන් අපි තුන් නලල නිකන් රැලි වැටලා තියෙනවා. මේ බොහොම සුළු දේවල් දැන්. නිකන් රැලි වැටලා තියෙනවා. අපි මොකක් හරි නිකන් බර කරලා කල්පනා කරලා නිකන් අපේ මේ තියෙනවා නිකන් අර යොමු වෙච්ච ගතියක් නිකන් හිර වෙච්ච ගතියක් තියෙනවානේ. එතන පවා ආතතියක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම දැක දැක ඔක්කොම අයින් අයින් වෙනවා කියන්නේ අපි ග්‍රහණය අඩු කරනවා. අරමුණු ග්‍රහණය අඩු කර කර අඩු කර උපාදාන අඩු වෙවි අඩු වෙවි යනවනම් අන්න හිත තව තව නිදහස් වෙනවා. හිත තව තව සැහැල්ලු වෙනවා. ආතතිය දුර වෙනවා. අන්න අර බුදුරජාණන් වහන්සේ කියපු ඒ සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙච්ච තැනට අපි එනවා. يعني පොරොන්දු වෙච්ච ස්වභාවය බුධාඳුරෝ සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නෙම එහෙමනේ. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. ඊළඟට ශෝක පරිද්දවානං සමදික්කමාය. යම් යම් ශෝක පරිද්දව තියුණා නම් අපේ ශෝක කිරීම් තියුණා නම් වැළපීම් තියුණා නම් ඒව ඔන්න සමතික්‍රමණය වෙවි යන්න ඕනේ. ඒවා අඩු වෙවි යන්න ඕනේ. දුක් දොම්නස් තිබුණා නම් හිතේ නිකන් පසුතැවීම් දුක් වීම හරියට හිතුණා නම් ඒවත් පොඩ්ඩක් අඩු වෙවි යන්න ඕනේ. අන්න අඩු වෙවි අඩු වෙවි හිත නිකන් නිස්කලංක වෙනවා. හිත තැම්පත් වෙනවා. සහනෙන් ඉන්න පටන් ගන්නවා. ආතතියෙන් තොරව ඉන්න පටන් ගන්නවා. දුක අඩු වෙනවා. එහෙනම් අන්න අපි ටික ටික ටික ටික පාරේ යනවා. ඉතින් දිගටම يعني දිගට ඔහොම යනකොට යනකොට තමයි Tamanට තේරෙන්නේ Taman තුල තියෙන තව තව දේවල්. يعني අපි අපි හිතන්න හිතේ දැන් මේ ළඟදිත් ලොකුසානාසේ කියපු කතාවක් තමයි. හිතේ නිකන් අර තට්ටු තට්ටු තට්ටු වගේ තියෙන්නේ. ඒ තට්ටු තට්ටු ගැලවි ගැලවි ගැලවි වගේ යනවා. දැන් හිත නිශ්ශබ්ද වෙන්න පටන් ගන්නවා. හිත හරි කැමතියි දැන් නිහඬව ඉන්න. පාළුවේ මේ කියන්නේ තමන් වෙතටම නැඹුරු වෙලා කයත් එක්කම ඉන්න ගතියට දැන් හිත ටිකක් කැමතියි. අන්න එහෙම ඉන්නකොට තමයි තේරෙන්නේ ඒ තාම හිතේ පොඩි පොඩි පැන්නිලි තියෙනවා. එහෙම ඉන්නකොටත් හිත නිකන් පැනලා යනවා මොකද්ද පොඩි දෙයකට. මේ ලොකු දේවල් නෙමෙයි. ඒත් නිකන් පොඩි දෙයක් මතක් වෙනවා. ආයෙත් ඔන්න පැනලා ගියා. ආයෙත් නිකන් කාව හරි කාව හරි අල්ලන්න පොඩ්ඩක් මනිනවා. ආ එහෙමනේ. එයා ඉතින් අරමනේ. ඒක පොඩි මැනීම් තියෙනවා. ඔක්කොම ඒ ඒ පොඩි පොඩි පැනීම් ඔක්කොම අල්ලන්න වෙනවා. ඒවා තමයි ආශ්‍රව වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. දැන් අර ලොකු රාගයනේවා ලොකු ද්වේෂයනේවා නෙමෙයි ඔය කතා කරන්නේ. දැන් මේ උපක්‍රේෂ මට්ටම් කතා කරන්නේ. මේ පොඩි පොඩි පැන පැන යන ගති. මේ ඒවා තමයි අර අනුසය ධර්මයන් කියලා කියන්නේ. හිත තැම්පත් වෙන තැම්පත් වෙන තමයි මේ සුළු සුළු මේ අපේ ගාව තියෙන ඒ ඒ ගති ටික අහුවෙන්නේ. මමෙක් හදන දේවල් අර වැඩේ මං හොඳට කරා. ඒනවා දැන් මතක් වෙනවා. කෙනෙක් හදනවා. ඒ ඔක්කොම ඉතින් ගලවන්න වෙනවා. ලේසි නෑ ඉතින්. හම්බුනේ හරි. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි මම හිතන්නේ අද අපි පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ වෙලාවට ධර්ම දේශනාවක් කරන්න. ඉතින් අද අපි ධර්ම සාකච්ඡාවකටයි සහභාගී වුණේ. ඒ වගේමයි අද ධර්ම දේශනාවකටත් මේ පිංතුන් අහුම්කම් දුන්නා. ඒ වගේමයි අද දවස පුරාත් සීලයක් සමාදන් වෙලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දමින් අද දවස පුරාත් රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සිරු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස්කර ගත්තා වූ සියලුම කුසල් උතුම් වූ නිවන් සුවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.